අපි අද මේ ගැඹුරින් කතා කරන්න පදනම් කරගන්නේ පූජ්‍ය උඩේරියගම ධම්ම ශිවහාමුදුරුවන්ගේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනා මාලාවේ හරිම වැදගත් කොටසක්. ඕ දසවන දේශනාව. දසවන දේශනාව. අපි ගොඩක් වෙලාවට දුක ගැන, දුකට හේතුව ගැන කතා කරනවානේ. ඒත් අද අපි අලදානේ යොමු වෙන්නේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය පැත්තට. ඒ කියන්නේ දුක නැති කිරීමේ ඇත්ත කතාව. විසඳුම පැත්තට. විසඳුම පැත්තට. විශේෂයෙන්ම මේ හැමදේටම මුල් වෙන තෘෂ්ණාව, මේ බැඳීම ඇත්තටම හටගන්නේ කොතනද? සහ නැති වෙන්නේත් කොතනද කියන එක. අන්න ඒක. ඒ කාරණාව ප්‍රායෝගිකව අපේ එදිනෙදා ජීවිතයට ගලප ගන්න පුළුවන් විදිහට විමසා බලන එක තමයි අපේ අරමුණ. ඔව් මේක හරිම තීරණාත්මක තැනක්. මොකද දුක නැටි කිරීම කියන එක ව්‍යුක්ත අදහසක් විදිහට තියාගන්නට වඩා ඒක සිද්ධ වෙන යාන්ත්‍රණය ඒකේ ක්‍රියාවලිය හරියටම තේරුම් ගන්න එක තමයි වැදගත්. එතනින්ම පටන් ගමු. මූලාශ්‍රය කියනවා දුක නැති කරන්න නම් තෘෂ්ණාව අවබෝධ කරගන්න ඕනේ කියලා. ඒත් තෘෂ්ණාව කියන එක හරිම ලොකු අල්ලගන්න අමාරු දෙයක් වගේනේ තේරෙන්නේ. අපි කොහොමද ඒකට ප්‍රවේශ වෙන්නේ? අර පොඩි මේසලාපුව වැඩ කරගෙන යන්නේ සෑහෙන කාලයකින්. ඉතින් මං YouTube එකකින් වීඩියෝ එකක් බලලා අර ඒක අද උදේම අමාරුවෙන් හදාගත්තා. මූලාශ්‍රයේ ඒකට දෙන උපමාව හරිම අපූර්වයි. ඒක හරියට බුද්ධ්‍යංශ මෙහියුමක් වගේ. බුද්ධ්‍යංශ මෙහියුමක්. ඔව්. සතුරාට පහර දෙන්න කලින් සතුරා ඉන්න තැන්, එයාගේ කඳවුරු, එයා සැඟවෙන තැන් හරියටම සිතියම් ගත කරගන්න ඕනනේ. හරි. ඒ වගේම තෘෂ්ණාව කියන මේ සතුරා හටගන්නා සහ ලැබුම් ගන්නා නිශ්චිත ස්ථාන අපි හඳුනාගත යුතුයි. මූලාශ්‍රයේ පැහැදිලිවම කියනවා ලෝකයේහි යම් ප්‍රිය රූපයක් මනාප රූපයක් ඇද්ද තෘෂ්ණාව හටගන්නෙත් එහිමයි ලැබුම් ගන්නෙත් එහිමයි කියලා. ආ ඒ කියන්නේ තෘෂ්ණාව කියන්නේ කොහෙදෝ ඉඳන් ඇවිත් අපිට ගද දෙන දෙයක් නෙවෙයි. කොහෙත්ම නෑ. ඒක හටගන්නෙත් ජීවිතේනෙත් අපේම අත්දැකීම් ඇතුළෙමයි. එතකොට මොනවද ස්ථාන? හරියටම හරි. මූලිකම තැන් තමයි අපේ ආයතන 6. ඇස, කන, නාසය, ඕ, දිව, ශරීරය සහ මනස. ඒ වගේම ඒවට හමුවෙන අරුමුණු 6. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ සිතුවිලි. හරි. මූලාශ්‍රයේ මේ ලයිස්ට් තවත් දිගට යනවා. චක්කු විඤ්ඤාණයේ චක්කු සම්පස්සය වේදනාව සංඥාව චේතනාව මේ විදිහට දීර්ඝ ලයිස්තුවක් තියෙනවා. හැබැයි හැබැයි නැති වෙන ස්ථාන ලයිස්තුවත්. ඒකනම් හරිම පුදුමයි. ඒ කියන්නේ හිරගයයි හිරගෙන් එළියට යන්න තියෙන යතුරුයි දෙකම තියෙන්නේ එකම තැනක. අන්න ඒක. අපි වෙන කොහෙවත් විශේෂ විසඳුමක් හොයන්න ඕන නැහැ. අපිව හිර කරන යාන්ත්‍රණය ඇතුළමයි නිදහස් වෙමේ දොරටුවත් හදිලා තියෙන්නේ. ඒක ලොකු සොයා ගැනීමක්. ඒක තමයි බුදුදහමේ තියෙන රැඩිකල් දැක්ම. විසඳුම තියෙන්නේ අපේ ඉන්ද්‍රියන් නැති කරන එකේ නෙවෙයි. එතකොට ඒ ඉන්ද්‍රියන් එක්ක අපි පවත්වන සම්බන්ධතාවය වෙනස් කරගන්න එකේ. මේක පැහැදිලි කරන්න මූලාශ්‍රය ඇස හොඳම උදාහරණයක් විදිහට ගන්නව නේද? ඇසට ඇයි මෙච්චර විශේෂත්වයක් දෙන්නේ? අපි දෘශ්‍ය දේවල් වලට ආසා කරන එක සාමාන්‍ය දෙයක් නෑ. ඊට වඩා ගැඹුරු දෙයක් මෙතන තියෙනවද? ඔව්. මූලාශ්‍රය පැහැදිලි කරනවා මනුෂ්‍ය පරිණාමයේදී ඇස තමයි අපේ ප්‍රබලම ඉන්ද්‍රිය බවට පත් වෙලා තියෙන්නේ. අපේ මනසට වැඩිම බත්ත ප්‍රමාණයක්, වැඩිම පැහැදිලි බවකින්, වැඩිම වර්ණවත් බවකින්, වේගයකින් ලබා දෙන්නේ ඇස. ඒ නිසාම තෘෂ්ණාව ජනනය වීමේ ප්‍රධාන කර්මාන්ත ශාලාවක් බවට ඇසපත් වෙලා. මට ඒක තේරෙනවා. අපි කොච්චර දෘශ්‍ය සංස්කෘතියකද ජීවත් වෙන්නේ. ඉතින් මේ රූපයක ගනුදෙනු කරනකොට මිනිසු යන අන්ත දෙකක් ගැනත් මොලාශය කතා කරනව නේද? ඔව්. ඒකාන්තියක් තමයි දස්සන කාමය. ඒ කියන්නේ? ඒ කියන්නේ ලස්සන රූප පස්සේ දුවන එක, ඒවා අසීමිතව ඇසුරු කරන්න උත්සාහ කරන එක. අනෙක් අන්තය තමයි රූප දැක්කොත් තෘෂ්ණාව ඇති වෙනවා කියලා බයට S2 බැඳගෙන වගේ රූප සම්පූර්ණයෙන්ම මගහැරලා ජීවත් වෙන්න හදන එක. හරි. බුදුරජාණන් වහන්සේ මේ අන්ත දෙකම ප්‍රතික්ෂේප කරනවා. උන්වහන්සේ හරිම තාර්කිකව පෙන්වා දෙනවා රූප නොදැකීමෙන් නිවන් දකිනව නම් උපතින් අන්ධ වූ අය નિરાයාසයෙන්ම හරත් වෙන්න ඕන නේද? හරියටම. ඒ නිසා මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ ඉන්ද්‍රිය භාවනාව. ඒ කියන්නේ දකින දෙයට වහල් නොවි සිහියෙන් යුතුව බැලීමට පුහුණු වීම. සිකෙනෙක් පිළිකුල් අරමුණක් දැකලා ඒකෙන් කම්පා වෙන්නේ නැහැ කියලා. හ්ම්. ඒක ඇහෙනකොට සාමාන්‍ය කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒක හරිම යාන්ත්‍රික හැඟීම් දැනීම් නැති රොබෝ කෙනෙක් වගේ තත්ත්වයක් නේද කියලා. ඒ කියන්නේ උන්වහන්සේලාට හැඟීම් දැනෙන්නේ නැද්ද? එහෙම නැත්නම් මේ හැඟීම් වලින් පාලනය වෙන්නේ නැද්ද? හරිම හොඳ ප්‍රශ්නයක්. මේක ගොඩක් දෙනෙක් වරදවා වටහා ගන්න තැනක්. ඒක හැඟීම් නැතිවීමක් නෙවෙයි. එහෙනම් ඒක හැඟීම් වල වහලෙක් නොවීමක්. බලන්න සාමාන්‍ය පුද්ගලයෙක් ලස්සන මලක් දකිනවා ආසාව ඇති වෙනවා. පිළිකුල් දෙයක් දකිනවා ගැටීම ඇති වෙනවා. ඒක નિરાයාසයෙන් වෙන දෙයක්. ඔව්. හැබැයි රහතන් වහන්සේ කෙනෙක් මලක් දකිනකොට මල විතරක් නෙවෙයි ඒ මල හටගන්න හේතු වුණු සම්පූර්ණ ක්‍රියාවලියම දකිනවා. පස, ජලය, හිරුවෙලිය, බීජය මේ හැම දෙයකම එකතුවක් විදියට හේතුඵල දහම අනුව හටගත් දෙයක්. ඒ කියන්නේ සංකතයක් විදිහටයි දකින්නේ. හ්ම්. ඒක හරියට මැජික් එකේ රහස දන්නවා වගේ. ඔබට මැජික් එක රස විඳින්න පුළුවන්. ඒත් ඔබ ඒකට රැවටෙන්නේ නැහැ. ආ මැජික් එකේ රහස දැන ගැනීම කියන උපමාවෙන් ඒක හොලට පැහැදිලි වෙනවා. ඒ වගේ උන්වහන්සේට රූපයේ සුන්දරත්වය හෝ අසුන්දරත්වය අගය කරන්න පුළුවන්. නමුත් ඒක නැතිවෙන નિરાයාස ප්‍රතික්‍රියාවට ඒ කියන්නේ ඇලීමට හෝ ගැටීමට හසු වෙන්න නැහැ. ඒකයි වෙනස. එතකොට අපි දැන් අර අභ්‍යන්තර කර්මාන්ත ශාලාව ඇතුළටම ගිහින් බලමු. මේ ක්‍රියාවලිය සිද්ධ වෙන විදිය. මූලාශ්‍රයේ ස්පර්ශය හෙවත් පස්සය ගැන හරිම ගැඹුරින් කතා කරනවා. ඒක නිකම්ම ඇහැට රූපයක් හමු වගේ සරල දෙයක් නෙවෙයි වගේ. ඔව් මෙතන තමයි ගැඹුරුම තැනක්. ස්පර්ශය කියන්නේ නිකම්ම ඇස, රූපය සහ විඥානීය කියන තුන එකට හමු විතරක් නෙවෙයි. එතකොට මූලාශ්‍රය උදානපාලියෙන් ගාථාවක් උපුටා දක්වනවා පුස්සන්ති පස්සා උපදින් පටිච්ච කියලා. ඊට තේරුම ස්පර්ශය සිද්ධ වෙන්නේ අප තුල පවතින උපදි පදනම් කරගෙනයි කියන එක. උපදි උපදි කියන්නේ අපි ඩැබිද අල්ලාගෙන ඉන්න දේවල්. අපේ අනන්‍යතාවයන්, අපේ මතවාද, අපේ අගයන්, අපේ ආඩම්බරකම්, අපේ බැඳීම් කියන මේ ඔක්කොම. ඒ කියන්නේ එකම සිදුවීම දෙන්නෙක් දැක්කත් ඒ දෙන්නාගේ උපදී හෙවත් පෞද්ගලික බඩු බාහිර වෙනස් නිසා ඒ දෙන්නාට දැනෙන ස්පර්ශය සම්පූර්ණයෙන්ම වෙනස්. හරියටම. කෙනෙක් Taman කැමති දේශපාලනඥයෙක්ව දැක්කම ඇති වෙන ස්පර්ශය නෙවෙයි, ඒ දේශපාලනඥයාට විරුද්ධ කෙනෙක්ට ඇති වෙන්නේ. රූපේ එක වුණාට ස්පර්ශය දෙකක්. හරියටම හරි. අන්නේ උපදී මත පදනම් වූ ස්පර්ශය නිසා තමයි වේදනාවක් වේදනාව හටගන්නේ. හරි. ඒ වේදනාවෙන් පස්සේ සංඥාව එනවා. ඒ කියන්නේ හඳුනා ගැනීම හෝ ලේබල් කිරීම. මෙතනදී මූලාශ්‍රය පෙන්වා දෙන කාරණය පුදුම සහගතයි. එහෙම කල්ද? අපි මතක තියාගන්නේ ඇත්තටම සිදුවුණු ගලාගෙන යන සිදුවීම නෙවෙයි ඒ ගලාගෙන යන සිදුවීමෙන් අපි කපාගෙන හදාගත්ත ස්ථිතික සලකුණක් හෙවත් නිමිත්තක් හරියට ගලාගෙන යන ගඟකින් වතුර බාල්දියක් පුරව ගන්නවා වගේ අපි gedire ගෙනියන්නේ ගඟ නෙවෙයි වතුර බාල්දිය විතරයි ඒක නම් මාරම රූපකයක් ඒ කියන්නේ මගේ මතකයේ තියෙන රණ්ඩුවක් කියන්නේ ඒ සිදුවීමේ සම්පූර්ණ වීඩියෝ පටයක් නෙවෙයි නෙවේ. ඒ ගලාගෙන ගිය කතාබහ කියන ගඟෙන් මම තෝරාගෙන පුරවගත්ත කේන්ති ගිය වචන ටික කියන වතුර බාල්දිය විතරයි. ඊට පස්සේ මම මගේ සම්පූර්ණ අනාගත ප්‍රතිචාරය ගොඩනගන්නේ ඒ විකෘති වෙච්ච නියදිය මත පදනම් වෙලා. ඊටාම නිවැරදි. අන්න ඒ ස්ථිතික බහුවිට යථාර්ථෙන් විකෘති වෙච්ච සංඥාව මත පදනම් වෙලා තමයි චේතනා සහ සංස්කාර හටගන්නේ. ආ මේකට තමයි බුදුරජාණන් වහන්සේ උදාන ගාථාවක ගහකාරක හැවත් ගේ සාදන්නා කියලා හැඳින්වුවේ. අතීතයේ අපිම හදාගත්ත විකෘති අර්ථකතන කියන සැලසුම් මත පදනම් වෙලා අපේ වර්තමාන සව අනාගත යථාර්ථය කියන ගේ ගුණනගෙන අන්ධ බලවේගය තමයි. මේක ඇත්තටම ගැඹුරුයි වගේම ටිකක් බයත් හිතෙනවා. අපි අපේම දුක හදන හැටි පිළිබඳ සම්පූර්ණ සිතියමක් වගේ මේක. ඉතින් වැදගත්ම ප්‍රශ්නය මේක කඩන්නේ කොහොමද? මේ චක්‍රය නවත්වන්නේ කොහොමද? මූලාශ්‍රයේ ක්‍රමානුකූල මාර්ගයක් ගැන කියනවා නේද? ඔව්. මාර්ගය ක්‍රමානුකූලයි එකපාරටම ගැඹුරු භාවනාවකට පණින්න බෑ. ඒකට අඩිතාලමක් ඕන. අඩිතාලමක්. ඒ අඩිතාලම තමයි දාණය සහ ශීලය. දාණයෙන් අපි අපේ තදින් අල්ලා ගැනීම ලෝභකම ටික ටික අතහරින්න පුරුදු වෙනවා. ශීලයෙන් අපි කාය වචන වලින් කරන රළු ක්‍රියා පාලනය කරගන්නවා. හරි. මේ දෙකෙන් වෙන්නේ අපේ හිතේ තියෙන ලොකුම රළුම කැළමිලි ගති නැති වෙලා හිත යම්කිසි සංසුන් මට්ටමකට එන එක. ඒක හරියට සියුම් ඉංජිනේරු වැඩක් කරන්න කලින් වැඩපොළ අස්පස් කරලා ලොකු කුණු ටික අයින් කරන ඕඩේ. ඒ කියන්නේ එදිනෙදා ජීවිතය අවුල් ජාලාවක් කරගෙන ඉඳලා දවසට පැයක් භාවනා කරලා මේ සියුම් ක්‍රියාවලිය දකින්න අමාරුයි. අමාරුයි. මුලින්ම ජීවිතේට යම් සංවරයක්, ස්ථාවර බවක් ඇති කරගන්න ඕන. අනිවාර්යෙන්ම. ඒ ස්ථාවර පදනම මත තමයි භාවනාව ගොඩනගන්න පුළුවන්. උදාහරණයකට ආනාපාන සතිය ගමු. විපස්සනාව සඳහා අපි අවධානය යොමු කරන්නේ හුස්ම කියන සංකල්පයට නෙවෙයි. එතකොට හුස්ම නාසයේ වැදෙනකොට දැනෙන අමු සංවේදනයන් වලට. ඒ කියන්නේ කටින උණුසුම් චලනය වගේ දේවල් වලට. මේවා නිරීක්ෂණය කරනකොට අර අපි කලින් කතා කරපු කර්මාන්ත ශාලාව මන්දගාමීව ක්‍රියාත්මක වන හැටි Tamanටම අහු වෙනවා. ආ ස්පර්ශය නිසා වේදනාවත් වේදනාව නිසා සංඥාවත් සංඥාව නිසා සංස්කාරත් හටගන්න ආකාරය Tamanටම ප්‍රත්‍යක්ෂව බලා ගන්න පුළුවන්. ඒක තමයි භාවනාව කියන විද්‍යාගාරය. හැබැයි අපි හැම වෙලාවෙම භාවනා කර කර ඉන්නේ නැහනේ. කාර්යබහුල ජීවිතයේදී, රස්සාවේදී, gederදී මේක පාවිච්චි කරන්නේ කොහමද? හිතන්නකෝ මම ඉන්නවා මට ප්‍රධානිය මට හිත රිදෙන විදිහේ ඊමේල් එකක් එවනවා. ඒ වෙලාවේ මේ දැනුමෙන් මට තියෙන ප්‍රයෝජනෙ මොකද්ද? ඒක තමයි නියම ප්‍රශ්නය. ඒක තමයි ඇත්තම ප්‍රායෝගික පුහුණුව. ඒ වෙලාවේ කරන්න තියෙන්නේ තත්පරයක ක්ෂුද්‍ර නැවතීමක් ඇති කරගන්න එක. තත්පරයක නැවතීමක්. ඔව්. ඊමේල් එක ලැබෙනවා ඒක තමයි ස්පර්ශය බඩ ඇතුලෙන් ගැස්සිලා යනවා කේන්තියක් එනවා ඒක තමයි වේදනාව ඒකම හිත කතාවක් හදනවා මෙයා මාව කපන්න හදන්නේ ඒක තමයි සංඥාව හැවත් නිමිත්ත හරි ඒක වෙනවා පුහුණුව කියන්නේ මේ ක්‍රියාවලිය වෙනකොටම ඒක දකින්න එක ආ මෙන්න වේදනාව ආවා. මෙන්න හිත කතාවක් හදනවා. ඒක නවත්වන්න ඕන නැහැ. ඒක වෙනවා කියලා දකින්න එක විතරයි කරන්න තියෙන්නේ. ඒ දැකීමත් එක්කම ඔබ ඒ නාට්‍යයේ නළුවෙක් වෙන එකෙන් මිදිලා නාට්‍ය බලන ප්‍රේක්ෂකයෙක් බවට පත්වෙන්න පටන් ගන්නවා. එතනයි නිදහසේ ආරම්භය තියෙන්නේ. ඒකනේ ප්‍රතික්‍රියා කරන එකයි ප්‍රතිචාර දක්වන එකයි අතර පුඩි ඉඩක් හදාගන්න එක. හරියටම. දැන් අපි තව ටික ගැඹුරට යමු. භාවනාව ගැඹුරු වෙනකොට මොකද වෙන්නේ? මූලාශ්‍රයේ හරිම වැදගත් දෙයක් කියනවා. මොකද්ද? භාවනාව ගැඹුරු වෙලා හිත සංසුන් වෙනකොට අපි පුරුද්දට අල්ලගෙන හිටපු අරමුණු සියුම් වෙලා නැති වෙලා යනවා. හුස්ම වගේ දේවල්. ඔව් හුස්ම සියුම් වෙනවා, සිතුවිලි නැති වෙලා යනවා, හිත නිමිති රහිත අනිමිත්ත බවට පත් වෙනවා. ගොඩක් භාවනා කරන අය මෙතනදී බය වෙනවා. අයියෝ මගේ අරමුණු නැති වුණා, මගේ භාවනාව කැඩුනා කියලා කලබල වෙනවා. ඒ කියන්නේ හැම වෙලේම මොකක් හරි දෙයක් අල්ලගෙන ඉන්න පුරුදු වෙච්ච කෙනාට අල්ලගෙන දෙයක් නැති වුනාම හරිත අගාධයකට වැටෙනවා වගේ දැනෙනවා ඇති. ඒක හරිම අපූරු විග්‍රහයක්. අනේ වැටෙනවට තියෙන බයම කෙලසක්. මූලාශ්‍රය උගන්වන්නේ ඒ අරමුණු නැතිවීම භාවනාවේ වැරදීමක් නෙවෙයි. ඒක ගමනේම කොටසක්. ඕ ඒක Nirodhe දෙසට යන ගමනේ ස්වභාවික පියවරක් කියලා පිළිගන්න කියලයි. ඒ නිස්සබ්දතාවය, ඒ හිස් බව එක්ක ඉන්න, ඒක සාක්ෂාත් කරන්න උත්සාහ කරන්න කියලයි. අලුතින් අරමුණක් හොයන්න දඟලන එක නෙවෙයි කලියුත්තේ. එසේනම් සරල දැකීමේ ක්‍රියාවේ ඉඳලා මනසේ සංකීර්ණ ක්‍රියාවලිය දක්වා තෘෂ්ණාව අපේ ලෝකයේ ගොඩනගන ආකාරය අපි විමසා බැලුවා. මේ කතා කරපු හැටියට පේන්නේ ගැටලුවයි විසඳුමයි දෙකම තියෙන්නේ එකම තැනක. ඒ කියන්නේ අපේ එදිනදා අත්දැකීම් ඇතුළෙමයි කියලයි. හරියටම හරි. මාර්ගය කියන්නේ ලෝකයෙන් පැනලා යන එක නෙවෙයි. මේ අභ්‍යන්තර ක්‍රියාවලිය අවබෝධ කර ගැනීමෙන් ලෝකයේත් එක්ක අපි ගනුදෙනු කරන විදිහ අපේ සම්බන්ධතාවය මූලිකම වෙනස් කර ගැනීමක්. අවසාන වශයෙන් සිතන්දට යමක් ඉතිරි කරමු. මූලාශ්‍රයේ තෘෂ්ණාව සහ එහි Nirodhaය එකිනෙකෙහි කඩපත් ප්‍රතිබිම්බ වගේ විස්තර කරනෝ නේද? ඕ. ඒවා ක්‍රියාත්මක වෙන්නේ එකම උපකරණය මත එකම වේදිකාවක. ඒ කියන්නේ ඇස, රූප, ස්පර්ශය, වේදනාව කියන දේවල් මතමයි. මේ නැඟ වෙන්නේ විමුක්තිය කියන්නේ දුරස්ත අద్භූත දෙයක් නෙවෙයි. අපේ දුකට හේතු වෙන ක්‍රියාවලියම මෙතනදී මේ මොහොතේදී කුසල විදිහට ආපසු හරවන එක කියලා. එසේනම් අපේ සාමාන්‍ය දෛනික අත්දැකීම් දිහා රැඩිකල් ලෙස වෙනස් වුණු අවධානයකින් බලන්න ඉගෙන ගැනීමම විමුක්තියට මඟ විය නොහැකිද? ආයිබෝවන් අද අපේ මේ ගැඹුරු විමසුම අපි පටන් ගන්නේ හරිම ප්‍රහේලිකාවක් වගේ ඇහෙන කාරණයකින්. අපි පදනම් කරගන්නා මූලාශ්‍රයේ ඒ කියන්නේ මහා සතිපට්ඨාන සූත්‍ර ඇසුරින් ලියවුණු ග්‍රන්ථයකේ කියවෙනවා දුකට හේතු වෙන තෘෂ්ණාව පටන් ගන්න තැනමයි ඒක නැති වෙන තැනක් තියෙන්නේ කියලා. හ්ම්. ඒක මුලින්ම ඇහුවම ටිකක් පරස්පර විරෝධී දෙයක් වගේ තමයි හිතෙන්නේ. සාමාන්‍යයෙන් අපේ පුරුද තමයි ප්‍රශ්නයක් තියෙන තැනකින් අයින් වෙන්න එකනේ. පැනලා යන එක. හැබැයි මේ ඉගැන්වීම කියන්නේ විසඳුම හොයාගන්න නම් ආපහු ප්‍රශ්නේ පටන් ගත්ත තැනටම යන්න ඕනේ කියලායි. හරියටම. ඉතින් අද අපේ මෙහෙයුම තමයි ඔය ප්‍රහේලිකාව විසඳන එක. තෘෂ්ණාව කියන මේ දේ ඇතරම මොකක්ද? ඒක කොහොමද අපේ මනස ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ සහ විශේෂයෙන්ම නූතන කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙක්ට මේක ප්‍රායෝගිකව තේරුම් අරගෙන ඒකෙන් මිදීම ගමනක් යන්න පුළුවන් කොහොමද කියලා ගැඹුරින් විමසා බලන එක. අපි මේ ගමන පියවරින් පියවර යමු. මොකද මේක මතු පිටින් තේරුම් ගන්න පුරුවන් දෙයක් නෙවෙයි. හොඳයි. එහෙනම් මුලින්ම පටන් ගමු තෘෂ්ණාව කියන සංකල්පයෙන්. මූලාශ්‍රය මේක හඳුන්වන්නේ සරලව ආසාව කියලා නෙවෙයි. ඒක හඳුන්වන්නේ හරියට සත්‍රු කඳවුරක් ඇතුලේ ඉඳගෙන හැමතොරතුරක්ම එළියට දෙන අභ්‍යන්තර ඔත්තුකරුවෙක් වගේ කියලා. ඒ උපමාවෙන්ම තේරෙනවා මේක කොච්චර සියුම් සහ බලවත්ද කියලා. ඔව්. ඔය ඔත්තුකරුවා කියන වචනේ ඊටාම වැදගත්. මොකද තෘෂ්ණාව කියන්නේ එකපාරක් ඇතිවිලා නැති වෙන දෙයක් නෙවෙයි. ඒක නිරන්තරයෙන්ම අපේ ඉන්ද්‍රිය දොරටු හරේම රැඳී ඉඳලා විමසිල්ලෙන් ඉන්නවා. මූලාශ්‍රයේ පැහැදිලිවම කියන ඔය තෘෂ්ණාව හටගන්නා සහ läගුම් ගන්නා තැන් තමයි ලෝකේ ප්‍රිය රූප සාත රූප කියලා. ඒ කියන්නේ ඇසට ප්‍රියමනාප රූප, කනට ප්‍රියමනාප ශබ්ද, නාසයට සුවඳ මේ වගේ අපේ ඉන්ද්‍රිය පිනවන දේවල්. උදේට කෝෆි එකේ සුවඳ දැනෙන මොහොතේ ඉඳන් කැමැතිම සින්දුවක් අහන මොහොත දක්වා මේ හැමතැනකම ඔය කියන ඔත්තුකරුවා ක්‍රියාත්මකයි කියන එකද? හරියටම ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ දොරටු හයෙන් ඇතුළට එන හැම ප්‍රියමනාප අරමුණකම තෘෂ්ණාව උපදින්නත් එකෙම läගගෙන ඉන්නත් පුළුවන්. මෙන්න මේකයි අර මුලින් කිව්ව ප්‍රහේලිකාවේ පළවෙනි කොටස. ගැටලුව තියෙන්නේ මේ දොරටු 6 තුල. මෙන්න මෙතන තමයි මට මූලාශ්‍රය හම්බුණු පුදුමම දේ. තෘෂ්ණාව හට ගැනීම ඒ කියන්නේ සමුදය විස්තර කරන වචන ටිකම පාවිච්චි කරලා තියෙනවා. ඒක නැතිවීම, ඒ කියන්නේ Nirodhiya විස්තර කරන්නත්. හරියට කණ්ණාඩියකින් එකම දේ අනිත් පැත්තට පේනවා වගේ. ඒකේ මොකක්ද අර්ථයටම අදහස් වෙන්නේ? ඒකෙන් කියවෙන්නේ විසඳුම හොයාගෙන වෙන කොහෙවත් යන්න අවශ්‍ය නැහැ කියන එකයි. ඇස් පියා ගන්නවත්, කන් වහ ගන්නවත්, ලෝකෙන් පැනලා යන්නවත් නෙමෙයි තියෙන්නේ. තෘෂ්ණාව යම් තැනක උපදීද, යම් තැනක läගගනීද, ඒ ස්ථාන ටිකම තමයි ප්‍රහාණය වන තැනත්, නිරුද්ධ වන තැනත් කියලා මූලාශ්‍රය පැහැදිලි කරනවා. ඒ කියන්නේ මේ ක්‍රියාවලිය සිද්ධ වෙන තැනම ඒ ක්‍රියාවලිය දිහා සිහියෙන් බැලුවොත් එතනමයි නිදහස තියෙන්නේ. ආ ඒ කියන්නේ ලෝකයේත් එක්ක ගනුදෙනු කරන එක නතර කරන එක නෙවෙයි ගනුදෙනු කරන විදිහේ සියුම් වෙනසක් කරන එකයි අවශ්‍ය වෙන්නේ. හැබැයි මේ ඉන්ද්‍රිය දොරටු 6 අතරින් මූලාශ්‍රයේ ඇසට පුදුම විදිහේ විශේෂ අවධානයක් දෙලවා. අයියේ. අනිත් ඉන්ද්‍රියන්ට වඩා ඇස මෙච්චර බලවත් ඇයි? ඒකට හේතු කිහිපයක් තියෙනවා. මිනිස්්‍ය පරිණාමයේදී ඇසට ලැබුණු ප්‍රමුඛතාවය ඊටාම ඉහළයි. මූලාශ්‍රය කියන සත්ව පරිණාමයේදී ඇහැ මුදුන්පත් වීම විශාලම ජයග්‍රහණයක් කියලා. ඒ හරහා මනසට එන දත්ත ප්‍රමාණය, ඒ කියන්නේ වර්ණ, හැඩකලා, චලනයන් වගේ දේවල් අතිවිශාලයි. ඒ නිසා තෘෂ්ණාව කියන ඔත්තුකරුවාට ක්‍රියාත්මක වෙන්න තියෙන ලොකුම සහ විචිත්‍රම ක්‍රීඩා පිට්ටනිය තමයි ඇස. ඉතින් මේ ඇස සම්බන්ධයෙන් මූලාශ්‍රය අන්ත දෙකක් ගැන කතා කරනවා. එක පෙත්තකින් දකින දකින හැම දෙයක් පස්සෙම යන ජීවිතය. ඔව්. ඒකට කියනවා දස්සන කාමය කියලා. දස්සන කාමයා. ඒ කියන්නේ රූප දැකීමේ ඇති දැඩි ආශාව. මේක තමයි කාම භෝගී ජීවිතයේ ඒකාන්තය. අනිත් අන්තය තමයි රූප පේන නිසානේ මේ ප්‍රශ්න ඔක්කොම කියලා හිතලා රූප දැකීමෙන් වැළකීම සඳහා ඇස් අන්ධ කර ගැනීම වගේ අන්තවාදී තපස් ක්‍රම. බුදුදහම මේ අන්ත දෙකම ප්‍රතික්ෂේප කරනවා. මොකද ඒ දෙකමෙන් වෙන්නේ නිවැරදි අවබෝධයට එන එක නෙවෙයි. එකකින් තෘෂ්ණාවට වහල් වෙනවා. අනිකෙන් Tamanටම වද දෙනවා. එතකොට මේ දෙකම නැති ප්‍රායෝගික මාර්ගය මොකද්ද? ඒක තමයි මධ්‍යම ප්‍රතිපදාව. එහෙමත් නැත්නම් ඉන්ද්‍රිය සංවරය. මූලාශයේ රහතන් වහන්සේ නමකගේ අපූර්ව උදාහරණයක් තියෙනවා මේක පැහැදිලි කරන්න. උන්වහන්සේට පුළුවන්ල පිළිකුල් සහගත දෙයක් දිහා බලලා ඒක පිළිකුල් නැති විදිහට දකින්න ඒ වගේම හිතේ යන ලස්සන දෙයක් දිහා බලලා ඒකේ ඇලෙන්නේ නැටුව අප්‍රේමනාප දෙයක් විදිහට දකින්න. ඒ කියන්නේ උන්වහන්සේට මානසික ශක්තියක්, රිද්දියක් තියෙනවා. ඒ කියන්නේ අරමුණේ වහලෙක් නොවි අරමුණ පාලනය කිරීමේ හැකියාවක්. හරියට රූපවාහිනියේ channel මාරු කරනවා වගේ තමන්ගේ මනසේ ප්‍රතිචාරය මාරු කරනවා. ඒක ඇත්තටම මානසික සුපිරි බලයක් වගේනේ. ඒක තමයි. පෘථග්ජනයා අරමුණට වහල් වෙනවා. රූපය ලස්සන නම් ඇලෙනවා. කැතනම් ගැටෙනවා. හැබැයි රහතන් වහන්සේ අරමුණ පාලනය කරනවා. ඒක තමයි ඉලක්කය. හරි. ওই රහතන් වහන්සේගේ උදාහරණය හරිම ආදර්ශවත්. හැබැයි ඒක අපිට සැතපුම් දහස් ගාණක් ඈතින් තියෙන ඉලක්කයක් වගේ දැනෙන්න පුළුවන්. දැන් මේ කතාබහ අහගෙන ඉන්න කෙනෙක් රැකියාවට යන පෞල් ජීවිතයක් ගත කරන කෙනෙක්. ඒ කෙනාට මේ ඉලක්කයට යන තියෙන පළවෙනි පියවර මොකක්ද? ආරණ්‍යගත වෙන්න බැහැනේ. අනිවාර්යයෙන්ම ඒකට තමයි මූලාශ්‍රයේ ඊටාම පැහැදිලි ක්‍රමානුකූල මාර්ගයක් පෙන්වලා දෙන්නේ. ඒක පියවර තුනකින් යුක්තයි. දානය, ශීලය සහ භාවනාව. අපි ඒක ටිකක් විස්තර කරගමු. දානේ කිව්වම අපි ඔලුවට එන්නේ සල්ලි හරි බඩු හරි දෙන එක. ඔව්. ඒක වස්තු දානය. හැබැයි මූලාශ්‍රයේ කියනවා අනන්ත අප්‍රමාණ විදිහට වස්තු දෙනවට වඩා અભේදානේ උතුම් කියලා. અભේදානය කියන්නේ අනුන්ට බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න ඉඩ දෙන එක. සතුන් නොමරා ඉන්න එක, සොරකම් නොකර ඉන්න එක, අනුන්ගේ ජීවිතවලට හිංසා පීඩා නොකර ඉන්න එක. මේක තමයි උසස්ම දාණය. ඒක හරිම ප්‍රායෝගිකයිනේ. ඒ කියන්නේ අපි පාරේ වාහනයක් පදවනකොට අනිත් රියදුරන්ට කරදරයක් නැති විදිහට පදවන එකත්, කාර්යාලයේදී අනුන්ගේ දේවල් හොරෙන් පාවිච්චි නොකර ඉන්න එකත් මේ හැම දෙම අභේදානයට අයිති. ඒක කෙලින්ම සම්බන්ධ වෙනවා ඊළඟ පියවරට. ඒ කියන්නේ ශීලයට නේද? හරියටම. ඔය කියන කායික සහ වාචික සංවරය තමයි ශීලය කියන්නේ. සමාජයට, Tamante අනුන්ට හිංසාකාරී වන ක්‍රියා සහ වචන වලින් වැළකීම. මේ ශීලය තමයි භාවනාවකට අවශ්‍ය කරන සංසුන් ස්ථාවර මානසිකත්වයට පදනම දාන්නේ. කලබලකාරී දූෂිත ජීවිතයක් මත ඉඳගෙන මනස සංසුන් කරන්න හදන එක හරියට කුණාටුවක් මැද ඉටිපැන්දමක් පත්තු කරන්න හදනා වගේ වැඩක්. හ්ම් ශීලයේනේ බාහිර කුණාටුව නතර කරලා ඊට පස්සේ තමයි භාවනාවෙන් අභ්‍යන්තර කුණාටුව නතර කරන්න පටන් ගන්නෙ. ඔව්. භාවනාවේදී තමයි අපි කෙලින්ම මනසත් එක්ක වැඩ කරන්නේ. මූලාශ්‍රයේ සමථ සහ විපස්සනා කියන භාවනා ක්‍රම දෙක ගැනත් සඳහන් වෙනවා. සමතයෙන් කරන්නේ හිත එක අරමුණක තියාගෙන తాවකාලිකව සංසුන් කරන එක විපස්සනාවෙන් කරන්නේ ඒ සංසුන් හිත පාවිච්චි කරලා යථාර්ථයේ ඇත්ත ස්වභාවය දකින එක මේ දානය, ශීලය, භාවනාව කියන මාර්ගය තමයි තෘෂ්ණාවෙන් මිදීමට ගිහි ජීවිතයකදී අනුගමනය කළ හැකි ප්‍රායෝගිකම සහ සම්පූර්ණ මාර්ගය. අපි දැන් තවත් ගැඹුරු තැනකට යමු. මූලාශ්‍රයේ තිබුණ මේ කොටස මගේ ඔළුව ටිකක් අවුල් කළා. ඒකේ කියවෙන අපි ප්‍රතිචාර දක්වන්නේ ඇත්තකම සිද්ධ වෙන දෙයට නෙමෙයි ඒ සිද්ධ වීම ගැන අපේ මනසේ තියෙන සංඥාවට හැමත් නැත්නම් හඳුනා ගැනීමට කියලයි. ඒක හරියට නිරන්තරයෙන් ගලාගෙන යන ගඟක එක මොහොතක ස්ථාවර ඡායාරූපයක් අරග ඒ ඡායාරූපය දිහා බලලා මුළු ගඟම ඒ වගේ කියලා හිතනවා වගේ දෙයක්. ඔව් ඒක ඊටාම ගැඹුරු සහ වැදගත් කරුණක්. ඔය කියන ඡායාරූපය තමයි නිමිත්ත කියන්නේ. එහි ප්‍රතිවිපාකය තමයි සැබෑ ගඟ. ඒ කියන්නේ සැබෑ සිදුවීම හැම තිස්සම වෙනස් වෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක් වුණාට අපි ගබඩා කරගත්තු ඒ නිමිත්ත ඒ මතකය නিত্য සුඛ සුබ දෙයක් විදියට සලකනවා. මේ ගැටුම තමයි දුකට මුල. අපි අතීත මතකයක් කියලා හිතාගෙන ඉන්න ඇත්තටම සිදුණු දේ නෙමෙයි. ඒ සිදුවීමෙන් අපි කැමති අපේ පැවැත්මට ගැළපෙන විදිහට තෝරගෙන සංස්කරණය කරලා ගබඩා කරගත්තු සලකුණු ටිකක් විතරයි. හ්ම්. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ගේ සාදන්නා එහෙම නැත්නම් ගහකාරක දැක්ක කියලා කර ප්‍රකාශය සම්බන්ධ වෙන්නේ මෙතනට නේද? ඒ කියන්නේ ඔය කියන ඡායාරූප එහෙමත් නැත්නම් වැරදි සැලසුම් පාවිච්චි කරලා අපේ මුළු අත්දැකීම් ලෝකයේම ගොඩනගන කෙනෙක් ඉන්නවා වගේ දෙයක්ද? හරියටම. ඒ ගේ සාදන්නා කියන්නේ සංඛාරා, හෙවත් චේතනාවන්ට. මේ සංඛාර තමයි අර වැරදි සංඥා, ඒ කියන්නේ වැරදි සැලසුම් පාවිච්චි කරලා අපේ ප්‍රවැත්ම කියන ගේ ගොඩනගන්නේ. මූලාශ්‍රයට අනුව සංකාර කියන්නේ අන්ධ බලවේගයක්. ඒකට ඇස් පේන්නේ නැහැ. ඒක තමන්වම පෝෂණය කරගන්නවා. සංකාර විසින්මයි සංකාර මවන්නේ කියලා කියන්නේ ඒකයි. ඒක ටිකක් බය හිතෙන දෙයක්. ඒ කියන්නේ අපි මේ ජීවත් වෙන්නේ අපිවත් නොදැන අපේම මනසේ අන්ධ කොටසක් විසින් වැරදි සරසුම් පාදිච්චි කරලා හදපු හිරගියක් ඇතුළේද. අපි මේක හිතාමතා කරන දෙයක්ද නැත්නම් මේක අපේ පාලනයෙන් තොරව සිද්ධ වෙන දෙයක්ද? ඒක තමයි වැදගත්ම ප්‍රශ්නය. මේක අපි දැනුවත්ව කරන දෙයක් නෙමෙයි. මේක අවිද්‍යාව නිසා, නොදැනුවත්කම නිසා සිද්ධ වෙල ස්වයංක්‍රීය ක්‍රියාවලියක්. හරියක පරිගණකයක පසුබිමින් ක්‍රියාත්මක වෙන වැඩසටහනක් වගේ. අපි ඒක ගැන දන්නේවත් නැහැ. හැබැයි ඒක අපේ මුළු අත්දැකීමම පාලනය කරනවා. මේ ගෙය හැදීමෙන් මිදෙන්නක තියෙන එකම මඟ විපස්සනාව තුළින් මේ ක්‍රියාවලිය දිහා සිහියෙන් බලලා සංඥාවේ මායාව සහ සංඛාරවල අන්ධ බව තේරුම් ගැනීමයි. ඉටිනොයේ සංඛාර කියන අන්ධ ගෘහ නිර්මාණ ශිල්පිය වැඩපටන් ගන්න මොහොතක් තියෙන්න එපයි. මූලාශ්‍රයේ සම්පස්සය එහෙමත් නැත්නම් ස්පර්ශය ගැන කතා කරනවා. ඒක සරල ගැටීමක් වගේ ඇහුණට මේ මුළු ක්‍රියාවලියම පටන් ගන්න කොකා ගැහෙන තැන එතන වගේ. ඔව්. ස්පර්ශය කියන්නේ ඉන්ද්‍රිය උදාහරණයක් විදිහට ඇස අරමුණ, ඒ කියන්නේ රූපය සහ විඥාණය, ඒ කියන්නේ දැනගැනීම කියන තුනම එකට එකතු වෙන මොහොත. ඒක හුදු භෞතික ගැටීමක් නෙමේ, මෙතන තමයි වැදගත්ම දේ. මූලාශ්‍රයට අනුව මේ ස්පර්ශය කියන දේ හැඩගැසෙන්නේ අපේ උපදිමත පදනම් වෙලයි. පුසන්ති පස්සා උපදින් පටිච්ච කියලා කියන්නේ ඒකයි. උපදි ඒ කියන්නේ මොනවද? ඒක අපේ එදිනෙදා ජීවිතයට සම්බන්ධ වෙන්නේ කොහොමද? උපදි කියන්නේ අපේ ගැඹුරු බැඳීම්, අගයන්, ආඩම්බරකම්, මාන්නය අතීතයේ ඉඳන් අපි කරේ පියාගෙන යන හනමිටි ටික. ඒ කියන්නේ අපි ලෝකය දකින්නේ ඒකේ තියෙන විදිහට නෙමෙයි. අපේ ඔය උපදි කියන පෙරහන ෆිල්ටර් එක හරහා. මට උදාහරණයක් එක්ක ඒක පැහැදිලි කරන්න පුළුවන්ද? මම කමෙන්ට් එක දකිනවා. එක කෙනෙක්ගේ ආත්ම අභිමානය, ඒ කියන්නේ එයාගේ උපදිය බැඳිලා තියෙන්නේ මම හැමෝම පිළිගන්න බුද්ධිමත් කෙනෙක් කියන අදහසට. එයාට ඒ කමෙන්ට් එක දැනෙන්නේ පෞද්ගලිකව ඇල්ල කරපු මාරු පහරක් වගේ. එයාට දවස් ගාණක් නිින්ද යන්නේ නැහැ. අනිත් කෙනාට එහෙම විශේෂ බැඳීමක් නැහැ. එයා ඒක දකින්නේ තවත් එක මතයක් විදිහට. එයා ඒක දිහා බලලා උඩට ස්ක්‍රෝල් කරලා යනවා. බලන්න බාහිර සිදුවීම එකයි ඒත් උපදි කියන අභ්‍යන්තර පෙරහන නිසා සම්පූර්ණම වෙනස් චිත්තමය යථාර්ථ දෙකක් නිර්මාණය වුණා. ඒක හරිම පැහැදිලි. ඒ කියන්නේ අපේ ප්‍රතිචාර තේරුම් ගන්න නම් අපි මුලින්ම අපේම බැඳීම්, අපේම ওই කියන හනමිටි ටික තේරුම් ගන්නම ඕන. භාවනාවේදී අභියෝගාත්මක වෙන්නේ ඔන්න ඕක වෙන්නේ නැති. අනිවාර්යෙන්ම විපස්සනාව වඩනකොට ඔය උපදි ටික ගැලවිලා මතු පිටට එනවා. හරිම වේදනාකාරී විදිහට තමන්ගේ චරිත ලක්ෂණ, තමන්ගේ තරහව, තමන්ගේ මාන්නය පැහැදිලිව පේන්න ගන්නවා. එක්ක ශාරීරික වේදනාව නිසා භාවනාව කැඩෙනවා. නැත්තම් එළියෙන් එන පොඩි ශබ්දයක් දරා ගන්න බැරුව යනවා. නැත්තම් එකම සිතුවිල්ලක් ඇවිත් හිර වෙනවා. ඒ මතුවෙන්න තමන්ගේ ප්‍රධානම උපදිය. ඒක දරාගන්න බැරිව තමයි ගොඩක් අය භාවනාවෙන් අයින් වෙන්නේ. හැබැයි ඒ මොහොත දරාගන්න ඒ උපදිවල ඇත්ත ස්වභාවය අවබෝධ කරගත්තොත් තමයි ගමනේ ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි අද මේ කතා කරපු හැමදේම එකට එකතු කළොත් අපිට මොන වගේ චිත්‍රයක් තමයි වෙන්නේ? අපි තෘෂ්ණාව කියන අභ්‍යන්තර ඔත්තුකරුවාගෙන් පටන් අරගෙන අපේ මනසේ තුලේ ඉන්න අන්ධ ගෘහ නිර්මාණ ශිල්පියෙක් වැරදි සැලසුම් පාවිච්චි කරලා අපේ මුළු අත්දැකීම් ලෝකෙම ගොඩනගෙන හිටි දක්වා ලොකු ගමනක් ආවා. මේ සියල්ලෙන් අපිට ගන්න තියෙන ප්‍රධානම පණිවිඩය තමයි නිදහස ලැබෙන්නේ බාහිර ලෝකය වෙනස් කිරීමෙන් නෙමෙයි ලෝකය දකින්න සහ ඒට ප්‍රතිචාර දක්වන අපේ අභ්‍යන්තර ක්‍රමීය වෙනස් කිරීමෙන් කියන එක අර මුලින්ම කිව්වා වගේ ගැටලුව හටගන්න තැනමයි විසඳුමක් තියෙන්නේ තෘෂ්ණාව හටගන්න ඇස කන නාසය ආදී ඉන්ද්‍රියන් සහ රූප ශබ්ද ගන්ධ ආදී අරමුණු තුලමයි තෘෂ්ණාවේ නිරෝධයත් සිද්ධ වෙන්නේ වෙන තැනක නෙමෙයි දානය ශීලය සහ භාවනාව කියන අර ක්‍රමානුකූල මාර්ගය හරියට අර අභ්‍යන්තර ගෙය සාධන්නා ගඩොලින් ගඩොල බිඳ දැමීමේ ක්‍රියාවලියක් වගේ. ඒක එහෙමයි. ඒ කියන්නේ අපේ සංඥා සහ සංකාරා විසින් ලෝකීය වර්ණ ගන්වන්නට කලින් දේවල් පවතින සැටියෙන්ම ඒ කියන්නේ යථාභූතද දැකීමට ඉගෙන ගැනීමයි මේ ගමන. ඒක අපිව හරිම ගැඹුරු සිතුවිල්ලක් එක ඉතුරු කරනවා. අපේ සම්පූර්ණ අත්දැකීම් ලෝකෙම වැරදි සංඥා කියන වැරදි සැලසුම් මත පදනම්ව අන්ධ සංඛාරා කියන අන්ධ ගෘහ නිර්මාණ ශිල්පියෙක් විසින් ගොඩනැගුවක් බව මූලාශ්‍රයෙන් කියවෙනවා. එසේනම් අපි මුළු ජීවිත කාලයම වැය කරමින් ඒ නිවස තව තවත් අලංකාර කිරීමට ඒකට තව තවත් බඩු එකතු කිරීමට උත්සාහ කරනව වෙනුවට මොහොතකට ගොඩනැගීමේ ක්‍රියාවලිය නවත්වා නිවසේ ඉදිවීමට නියමිතව තිබු හිස් භූමිය දෙස ඒ කියන්නේ කිසිවක් ගොඩනැගීමට පෙර තිබු සැබෑ තත්ත්වය දෙස බැලුවොත් අපට කුමක්නම් සොයාගත හැකි වේවිද? අද අපි කතා කරන්න යන්නේ පුදු දහමේ තියෙන හරිම ගැඹුරු ඒ වගේම අපේ එදිනෙදා ජීවිතයට පුදුම විදිහට සම්බන්ධ වෙන සංකල්පයක් ගැන. මේ ඒ තමයි දුක සහ ඒක නැති කිරීම. හැබැයි අපි මේක බලන්නේ ටිකක් වෙනස් විදියකට. මේ අපිට ලැබිලා තියෙන මූලාශ්‍රවල කියවෙන්නේ දුක හටගන්න තැනමයි ඒක නැතිවීමේ විසඳුමක් තියෙන්නේ කියලයි. ඒක හරිම අපූර්ව අදහසක්. සාමාන්‍යයෙන් අපි හිතන්නේ ප්‍රශ්නේ තියෙන්නේ එක තැනක විසඳුම තියෙන්නේ තවත් තැනක කියලානේ. ඔව්. ඒත් මේ ඉගන්වීමට අනුව තෘෂ්ණාව කියන අපිව දුකට පත් කරන දේ හටගන්නෙත් ඒක සම්පූර්ණයෙන්ම නැතිවලා යන්නෙත් එකම තැනක. හරියට කණ්ණාඩියකින් පේන ප්‍රතිබිම්බයක් වගේ. ඒ කියන්නේ ප්‍රශ්නේ ඇතුළේම තවයි උත්තරේ හැංගිලා තියෙන්නේ. ඒනව අද අපේ මෙහෙයුම වෙන්නේ ඒක හාරා උස්සලා බලන එක. විශේෂයෙන්ම gedara dore වැඩපළ රැකියාව එක්ක කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙක්ට මේ ගැඹුරු දහම් කරුණු කොහොමද ප්‍රායෝගිකව පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ කියන එකත් අපි හොයලා බලමු. එහෙනම් අපි පටන් ගමු අර මූලිකම අදහසින්. මූලාශ්‍රවල තියෙනවා මේ pāli වාක්‍යයක් යං ලෝකේ ප්‍රිය රූපං සාතු රූපං එත්තේසා තණ්හා උපජමාන උපජති. මට තේරෙන විදියට මේක කියන්නේ ලෝකයේ තියෙන ප්‍රියමනාප සිත් අදගන්නා සුළු දේවල් තියෙන තැන්වලමයි තෘෂ්ණාව ඉපදෙන්නේ කියලයි. හරියදම හරි. ඒ වාක්‍යයේම දෙවනි කොටස තමයි එත්ත නිවිසමානා නිවිසති. ඒ කියන්නේ තෘෂ්ණාව ඉපදින්නෙත් එතනමයි, ලැබුම් ගන්නෙත්, ඒ කියන්නේ ස්ථාවර වෙන්නෙත් එතනමයි. ආ. පුදුම දෙය තමයි දුක්ඛ නිරෝධය එහෙම නැත්නම් තෘෂ්ණාව නැතිවීම ගැන කියන තැනත් යොදාගන්නේ මේකට ගොඩක් සමාන වාක්‍යයක්. එත්තේසා තණ්හා පහියමානා පහියති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති. ඒකනම් හරිම පුදුමයි. ඒ කියන්නේ තෘෂ්ණාව නැති වෙන්නෙත් නිරුද්ධ වෙන්නෙත් අර කලින් කියූපු ප්‍රියමනාප දේවල් තියෙන තැන්වලමයි කියන එක. ඔව්. ඒ කියන්නේ අපි ඇස් කන් වහගෙන ලෝකයෙන් පැනලා යන්න ඕනේ නැහැ. සටන් බිම තියෙන්නේ අපි ඉන්න තැනමයි. එතනමයි. ඇස කන නාසය දිව ශරීරය මනස කියන අපේ ඉන්ද්‍රිය දොරටු සහ ඒවට හමුවන රූප ශබ්ද ගන්ධ සුවඳ වගේ දේවල් ඇතුළේමයි ඔව් මූලාශ්‍රයේ තියෙන හරි අපූර්ව උපමාවක් හරියට ඔත්තු කරුලෙක් සතුරු කඳවුරක් ගැන නිරන්තරයෙන් සෝදිසියෙන් ඉන්නවා වගේ තෘෂ්ණාව මතුවෙන්න පුළුවන් ටැං ගැනම සිහියෙන් ඉන්න ඕන කියලා. ඒ කියන්නේ සතුරා එන පාර දන්නවනම් ඒ පාරෙම රැකගෙන ඉඳලා සතුරුව නවත්තන්න පුරුවන් වගේ වැඩක්. හරියටම මේ ඉන්ද්‍රිය දොරටු අතරින් මූලාශ්‍රය වල ඇසට එහෙම නැත්නම් චක්කුඉන්ද්‍රියට ලොකු අවධානයක් දෙනවා. ඇයි ඒ? දස්සන කාමය කියලා විශේෂයෙන්ම කියන්නේ රූප දැකීමට තියෙන ආශාවටනේ ඇස මේතරම් බලවත්යි. මේ ඒකට හේතුව තමයි අපේ මනසට එන සංවේදී උත්තේජන වලින් ප්‍රබලම සහ සංකීර්ණම දේවල් එන්නේ ඇස හරහා වීම. වර්ණ, හැඩතල, ගැඹුර මේ හැමදේම එක්කින තොරතුරු ප්‍රමාණය අතිවිශාලයි. ඒ නිසාම අපිව සංසාර ගමනට වැඩියෙන්ම බැඳ තබන උපකරණය ඇස කියලත් කියනවා. මෙතනදී මිනිස්සු අන්ත දෙකකට යනවා. එකට තමයි ලස්සන රූප පස්සෙම ගිහින් ඒවායිම ඇලි ගලි ජීවත් වීම. ඒ කියන්නේ සෝෂල් මීඩියා ෆීඩ් එකේ පැය ගණන් ස්ක්‍රෝල් කරනවා වගේ වෙනක්. හරියටම. අනිත් අන්තය තමයි හරි රූප දැක්කොත් නෙමේ ප්‍රශ්න ඔක්කොම. ඒ නිසා මම බලන්නෙම නෑ කියලා S2 වහගෙන ඉන්න හදන එක. බුදුදහම මේ අන්ත දෙකම ප්‍රතික්ෂේප කරනවා. එහෙම බෑ නේද? බෑ. මූලාශ්‍රය තර්ක කරනවා එහෙමනම් උපතින් අන්ධ කෙනෙක් ලේසියෙන්ම රහත් වෙන්න එපයි කියලා. නමුත් එහෙම වෙන්නේ නැහැ. ප්‍රශ්නේ තින්නේ ඇසේ නෙවෙයි ඇස පාවිච්චි කරන විදිහේ. එතකොට මධ්‍යම ප්‍රතිපදාව නැත්තම් මැද මාවත මොකද්ද? රූප නොබලත් බෑ. බැලුවොත් ඇලෙනවා. ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක් කොහොමද මේක සමබර කරගන්නේ? සියුම් අදහසක්. ඒ කියන්නේ ඇසට රූපයක් පෙනුණු විට ඒක නිසා හිතේ ඇතිවෙන කැමැත්ත එහෙම නැත්නම් මනාප ස්වභාවය සහ අකමැත්ත එහෙම නැත්නම් අමනාප ස්වභාවය හුදේ සිතේ ඇතිවෙන ස්වභාවයක් විදිහට දකින්න එක. ඒක මගේ කැමැත්ත, එහෙම මගේ අකමැත්ත කියලා අයිති කරගන්නේ නැතුව ඒකත් එක්ක තෘෂ්ණාව වර්ධනය කරගන්න ඉඩ නොදී ඉන්න එක. ඒ කියන්නේ හරියට ටීවී එකේ channel එකක් මාරු වෙනවා වගේ ඒක දිහා බලනින් එක ඒකට ප්‍රතිචාර නොදක්වා. ඔව් ඒ වගේ දෙයක්. ඒකේ උපරිම අවස්ථාව තමයි රහතන් වහන්සේ කෙනෙක් ළඟ තියෙන්නේ උන්වහන්සේට පුළුවන්ලු පිළිකුල් සහගත දෙයක් දිහා අපටිකූල එනම් නොගැටෙන සිතකින් බලන්න ඒ වගේම හරිම ප්‍රියමනාප දෙයක් දිහා පටිකූලේ නම් නොඇලෙන සිතකින් බලන්න. ඒ කියන්නේ අරමුණට උන්වහන්සේව පාලනය කරන්න බෑ. බෑ. උන්වහන්සේ තමයි අරමුණ පාලනය කරන්නේ. හරි. ඒක තමයි ඉලක්කය. ඒත් එතනට යන ගමන පටන් ගන්නෙ කොහොමද? gedara එන්න කෙනෙක්ට මොනවද කරන්න පුළුවන්? මූලාශ්‍රයේ කියනවා ඒ ගමනේ එක් පියවරක් තමයි කාමභෝගී උත්තේජන අධික පරිසරයක ඉඳලා ටිකින් ටික ආරණ්‍යයක් හෝ භාවනා මධ්‍යස්ථානයක් වගේ තැනකට යන එක. පරිසරය වෙනස් කරන එක. ඕ බාහිර උත්තේජන ප්‍රමාණය අඩු කරන එක. හැබැයි එතනදිත් හිත පරිස්සම් කරගන්න ඕන. මූලාශ්‍රයේ කියනවා ආරණ්‍යයට ගිහින් gederin ගෙනාපු පරණ ෆොටෝ ඇල්බම් එක බලබල ඉන්නවනම් තාමාතර දස්සන කාමයේ අත්හැරලා නෑ කියලා. ඒක ඇත්ත. ඒ නිසා මේක ක්‍රමානුකූල පුහුණුවක්. ගිහි ජීවිතේදී නම් Taman නිරාවරණය වෙන දේවල් ගැන සිහියෙන් ඉන්න එක. උදාහරණයක් විදිහට දැන්වීම දැක්කම ඇතිවෙන මේක මටත් ඕන කියන සිතුවිල්ල. නිකම්ම සිතුවිල්ලක් විදිහට දකින්න පුරුදු වෙන එක. හරි. එතකොට අපි තාමින්නේ මතුපිට රූපයක් දැකීම සහ තෘෂ්ණාව ඇතිවීම කියන එක අතර තව මොනාරි සිද්ධ වෙනවා ඇති. මේ ක්‍රියාවලිය ඇතුළට තව ටිකක් ගැඹුරට ගියොත් මූලාශ්‍රවල පස්සය, හෙවත් ස්පර්ශය ගැන කතා කරනවා. ඒක මොකක්ද? ස්පර්ශය කියන්නේ නිකම්ම භෞතිකව ගැටීමක් නෙවෙයි. ඒක ඊට වඩා සංකීර්ණයි. ස්පර්ශයක් සිද්ධ වෙන්න නම් ඉන්ද්‍රිය, අරමුණ සහ ඒ දෙක සම්බන්ධ කරන අවධානය කියන තුනම එකතු වෙන්න ඕන. හ්ම්. වැදගත්ම දේ තමයි ස්පර්ශය සිදු වෙන්නේ අපි තුල තියෙන උපදි වලට අනුවයි කියන එක. උපදි ඒක අලුත් වචනයක්. ඒක සරලව තේරුම් ගන්නේ කොහොමද? උපදි කියන්නේ අපි හිතේ තදින් අල්ලාගෙන ඉන්න දේවල්. අපේ අනන්‍යතාව, අපේ ආඩම්බරකම්, අපේ බැඳීම්, අපේ මතවාද. අපි මම සහ මගේ කියලා සලකන පංච උපාදාන ස්කන්ධයම තමයි උපදී. මම උදාහරණයක් කියන්නම්. කවුරු හරි අපිට චීන භාෂාවෙන් හරි රුසියානු භාෂාවෙන් හරි බැන්නොත් අපිට ඒක දෙනින්නේ නැහැ. ඒක නිකම්ම શબ્දයක්. ඔව් තේරෙන්නේ නැනේ. නමුත් අපේම භාෂාවෙන් බැන්න ගමම් ඒ වචන ටික අපේ උපදි කියන දේ ඇතුලේ තියෙන මගේ නම්බුව, මගේ తත්වය කියන දේවල් වල ගිහින් වදින්නවා. එතකොට තමයි වේදනාව, ක්‍රෝධය හටගන්නේ. අර වචන නෙවෙයි, ඒ වචන අපේ උපදිවල වැදීමයි ප්‍රශ්නේ. ඒකනම් පුදුම අදහසක්. ඒ කියන්නේ කවුරු හරි මට අපහාස කළාම මට තරහ යන්නේ ඒ කෙනා නිසා නෙවෙයි මගේ ඇතුළෙම තියෙන උපදි කියන සංවේදී තැනක ඒ වචන වැදුන නිසා. හරියටම. ප්‍රශ්නේ තියෙන්නේ එළියේ නෙවෙයි ඇතුළේ. හරියටම. මූලාශ්‍රය කියන්නේ පුසන්තේ පස්සා උපදින් පටිච්ච කියලා. ඒ කියන්නේ උපදි නිසාමයි ස්පර්ශය වේදනාත්මක හෝ සුඛදායක වෙන්නේ. හරි. ඊළඟට එන සංඥාව කියන කාරණය ඊටත් වඩා මාව කල්පනා ලෝකයකට අරන් ගියා. අපි සිදුවීමක් මතක තියාගන්නේ ඒ විදිහටම නෙවෙයිලු. අපි මතක තියාගන්නේ ඒකේ නිමිත්තක් විතරයි. ඒක මොන වගේ දෙයක්ද? මේක හරිම ගැඹුරුයි. හිතන්නකෝ සිදුවීමක් කියන්නේ ගලාගෙන යන ගංගාවක් වගේ කියලා. ඒක හැම තත්පරේම වෙනස් වෙනවා අනිත්‍යයි. ඔව්. නමුත් අපි ඒ ගංගාවෙන් වතුර බිඳක් අරගෙන ෆ්‍රීසර් එකේ දාලා අයිස් කැටයක් හදාගන්නවා. අන්නේ අයිස් කැටය තමයි නිමිත්තය. ඒක ස්ථිරයි, වෙනස් වෙන්නේ නැහැ. ආ අපි මතක තියාගන්නේ අර ගලාගෙන යන ගංගාව නෙවෙයි අපිම හදාගත්තු අයිස් කැටය. ඒ කියන්නේ මගේ මතකයන් කියන්නේ ඇත්තටම සිද්ධ වෙච්ච දේවල් නෙවෙයි මම මේ සිදුවීම් වලින් හදාගත්තු නිමිති ටිකක්. ඔව්. ඒකෙන් පැහැදිලි වෙනවා එකම සිදුවීමකට සම්බන්ධ දෙන්නෙක් ඒක විස්තර කරන්නේ හාත්පසින්ම වෙනස් විදි දෙකකට ඇයි කියලා. නියමටම තේරුම් ගත්තා. දෙන්නම තමන්ගේ කැමැත්තට අනුව හදාගත්තු අයිස් කැට දෙකක් ගැනයි කතා කරන්නේ. හරියටම. පරිගණකයක් වුණත් ඇත්තම දර්ශනයක් ගබඩා කරන්නේ නැහනේ. ඒක සංඥාවක් බවට පත් කරලා බයිනරි කෝඩ් එකක් විදියට 0.1යි විදියට ගබඩා කරනවා. අපේ මනසත් ඒ වගේ. අපි හිතේ තියාගෙන ඉන්න පරණ තරහා ආදරණීය මතකයන් කියන්නේ ඇත්තටම ඒ සිදුවීම් නෙවෙයි අපිම සංස්කරණය කරලා ස්ථිර දෙයක් බවට පත් කරගත්තු නිමිති විතරයි. මේක නම් මරණස ගැන හිතන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. ඊළඟට මූලාශ්‍රවල එනවා බුදුහාමුදුරුව බුද්ධත්වයෙන් පස්සේ දේශනා කළ කියන උදාන ගාතාවක ඉන්න ගහකාරක කෙනෙක් ගැන. ඒ කියන්නේ ගෙවල් හදන වඩුවෙක්. මේ වඩුවා කවුද? එයා මොන ගෙවල්ද හදන්නේ? ඒ වඩුවා තමයි සංස්කාර හැවත් චේතනාව. එයා හදන්නේ අපි මේ ජීවත් වෙන භවය කියන ගේ. ආ. එයා අමුද්‍රව්‍ය විදිහට ගන්නේ අපි අර කලින් කතා කරපු හිතේ ගබඩා කරගත්තු ස්ථිර නිමිතිකික. ඒ මතකයන් ඒ නිමිති පදනම් කරගෙන මේ වඩුව අලුටින් සිතුවිලි සැලසුම් ක්‍රියා නිර්මාණය කරනවා අනාගතය ගැන හීනමවනවා පලිගන්න සැලසුම් කරනවා ආශාවන් නිටු කරගන්න පාරවල් හොයනවා මේක තමයි සංසාරයේ ගොඩනගෙන ක්‍රියාවලිය මේ වඩුවා වැඩ කරන්නේ දැනුවත්වද එයාට අරමුණක් තියනවද මූලාශ්‍රයට අනුව නම් නෑ මේ සංස්කාර කියන්නේ Tamanවම නිර්මාණය කරගන්න අන්ධ බලවේගයක්. ඒක හරියට කිසිම කෙනෙක් නිර්මාණය නොකරපු ඒ Tamanගේ කේතයට අනුව Tamanවම පිටපත් කරමින් ව්‍යාප්ත වෙමින් යන පරිගණක වෛරසයක් වගේ. හරිම භයානකයි වගේ. එයාට තියෙන එකම අරමුණ දිගටම ගෙවල් හදන එක විතරයි. ඒ හදන ගෙවල් නිසා අපි දුක් විඳිනවද නැද්ද කියන එක එයාට අදාළ නෑ. එතකොට භාවනාවේදී මේ වඩුවාව අතටම අල්ලගන්න පුළුවන්ද? එයා gadul තියෙනකොටම. පුළුවන්. ඒක තමයි භාවනාවේ එක් අරමුණක්. භාවනාන යෝගියෙකුට පුළුවන් මේ සංස්කාර එහෙම නැත්නම් චේතනාව වචනයක් හෝ ක්‍රියාවක් බවට පත්වෙන්න කලින් ඒ කියන්නේ නිකම්ම සිතුවිල්ලක් විදියට මතුවෙනකොටම අල්ලා ගන්න. විදර්ශනා භාවනාවේදී එන සංඛාරුපේක්ඛා ඥානය කියන අවස්ථාවේදී මේක හරිම පැහැදිලිව දකින්න ලැබෙනවා. එතනදි පේනවා මේ හැම සිතුවිල්ලක්ම හැම චේතනාවක්ම හටගෙන මොහොතක්වත් නොපවතින නිරුද්ධ වෙන හිස් ස්වභාවයක් කියලා. අර වඩුවා ගඩොලක් උස්සනවා පේනවා ඒත් ඒක තියන්න කලින්ම දීවලා යනවා වගේ. ඒ වගේ දෙයක්. ඕ. හරි මේ ඔක්කොම න්‍යායාත්මක කරුණු. දැන් මේ දැනුම ප්‍රායෝගිකව අත්දකින්න පාලිච්චි කරන මෙවලම තමයි භාවනාව. මූලාශ්‍රවල ආනාපාන සතිය උදාහරණයට ගන්නවා ඒකෙන් මේ ක්‍රියාවලිය තේරුම් ගන්න පුළුවන් කොහොමද? ආනාපානේදී අපි කරන්නේ හුස්ම කියන අරමුණත් එක්ක ඉන්න එකනේ. භාවනාව පටන් ගන්නකොට හුස්ම දැනෙන්නේ ගොරෝසු. එහෙම නැත්නම් ඕලාරික දෙයක් විදිහට. නාස්පුඩුවල හුළඟ වදින හැටි, පපුව ඉහළ පහළ යන හැටි පැහැදිලිව දැනෙනවා. ඔව් ඒක පැහැදිලි. නමුත් හිත එකඟ වෙන්න වෙන්න, සිත සියුම් වෙන්න වෙන්න පුදුම දෙයක් සිද්ධ වෙනවා. අර ගොරෝසු අරමුණ ක්‍රමෙන් හරිම සියුම් සුකුම දෙයක් බවට පත්වෙනවා. හරියට ලොකු කමයක් දිහා බලාගෙන ඉඳලා ඒක ටිකෙන් ටික සිල්ක් නූලක් වෙනවා වගේ. ඊට පස්සේ මොකද වෙන්නේ? භාවනාව තව දියුණු වෙනකොට අර සියුම් අරමුණක් නැති වෙලා යනවා වගේ දැනෙන අවස්ථාවක් එනවා. ඒකට කියනවා අනිමිත්ත తත්වේ කියලා. ඒ කියන්නේ හුස්ම කියන නිමිත්ත නැති වෙලා යනවා. ඒ වෙලාවට භාවනා කරන කෙනා බය වෙන්න පුළුවන් නේද? අයියෝ මගේ අරමුණ ලෙති වුණා මගේ භාවනාව වැරදුනා කියලා හිතෙන්න පුළුවන්. ඔව් ඒක හරිව සාමාන්‍ය දෙයක්. මූලාශ්‍රවල කියන්නේ අන්නේ ඇතිවෙන බයම කෙලස් නීවරණයක් කියලා. කලින්ම මේ ගමන ගැන දැනුවත් වෙලා හිටියොත් ඒ අවස්ථාවට මූණ දෙන්න ලේසි. දියුණු භාවනානුයෝගී කලබල වෙන්නේ නැහැ. මොකද එයා දන්නවා ඕලාරික අවස්ථාවෙන් පස්සේ සුකුම අවස්ථාවත් එතනින් අනිමිත්ත අවස්ථාවත් එන එක භාවනාවේ දියුණුවේ ලක්ෂණයක් මිසක් පසුබෑමක් නෙවෙයි කියලා. ඉතින් අද මේ සාකච්ඡාවෙන් මට නම් පැහැදිලි වෙනවා දුකින් මිදීම කියන්නේ ලෝකෙන් පැනලා යන එකවත් ප්‍රියමනාප දේවල් මගහරින එකවත් නෙවෙයි. ඒක ඊට වඩා ගොඩක් සියුම් අපේ මනස ඇතුළේම සිද්ධ වෙන සැත්කමක් වගේ දෙයක්. ඒක ඇත්ත. ඒක පටන් ගන්න අපේම ඉන්ද්‍රිය දොරටු වලින්. හරියටම. සාරාංශය තමයි එදිනෙදා ජීවිතේදී පාර යනකොට ලස්සන දෙයක් දැක්කම හොඳ සින්දුවක් ඇහුනම රස කෑමක් කෑවම નિરાයාසෙන් හිතේ ඇතිවෙන කැමැත්ත සහ අකමැත්ත ගැන සිහියෙන් ඉන්න එක අර ගේ හදන වඩුවා වැඩ කරන හැටි එයා අමුද්‍රව්‍ය එකතු කරන හැටි gadol තියෙන හැටි දැකලා ඒ ගොඩනැගීමේ ක්‍රියාවලියට මැදිහත් නොවි ඒක නවත්වා දැමීම තමයි කල යුත්තේ. තෘෂ්ණාව හටගන්න තැනමයි ඒක ප්‍රහාණය වෙන්නේ. අවසාන වශයෙන් මෙනෙහි කරන්නට යමක් ඉතිරි කරමින් අපි මේ සාකච්ඡාව අවසන් කරමු. මූලාශ්‍රවල සඳහන් වෙනවා රහතන් වහන්සේ කෙනෙකුට පිළිකුල් දෙයක් ප්‍රියමනාප ලෙසත් ප්‍රියමනාප දෙයක් පිළිකුල් ලෙස දකින්න පුරුවම් මානසික නිදහසක් ශක්තියක් තියෙනවා කියලා. එසේනම් අපේ කැමැත්ත සහ අකමැත්ත කියන්නේ ලෝකේ තියෙන දේවල් වල නියම ස්වභාවය නෙවෙයි අපේම සිතේ ගැඹුරටම කාවැදුණු පුරුදු එම නැත්නම් අර උපදි වලට දක්වන ප්‍රතිචාරයක් විතරක් නං හ්ම් ඕනෑම මොහොතක ඕනෑම අරමුණකට ප්‍රතිචාර දක්වන විදිහ සම්පූර්ණයෙන්ම තෝරාගැනීමේ නිදහස ලැබුණොත් ඒක මොන වගේ හැඟීමක් වෙයිද? ඒ නිදහස කොයිතරම් බලවත් එකක් වෙයිද? ආයුබෝවන් අද අපි කතා කරන්න යන්නේ හරිම ගැඹුරු ඒ වගේම අපේ ජීවිතයට ගොඩක්ම වැදගත් වෙන මාතෘකාවක් ගැන. දුක නැති කිරීම. එහෙමත් නැත්නම් දුක්ඛ නිරෝධය. අපේ මූලාශ්‍රය වෙන්නේ පූජ්‍ය උඩීරියගම ධම්මජීව ස්වාමින් වහන්සේගේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනා මාලාවෙන් කොටසක්. ඉතින් අද අපේ ආරමුණ හරියටම කිව්වොත් අපේ දුකට වග කියන නියම අපරාධකාරයව අල්ලගන්න එක. ඒක හරිම අපූර්ව හැදින්වීමක්. ඔත්තුකාරයෙක් වගේ මේ ක්‍රියාවලිය සිද්ධ වෙන විදිය හොරෙන් බලලා ඒක නවත්තන හැටි ඉගෙන ගන්න එක. ඇත්තටම. මොකද මේකෙදී අපි හොයන්නේ යන්නේ පිටේ ඉන්න සතුරෙක්ව නෙවෙයි අපේ හිත ඇතුළෙම ක්‍රියාත්මක වෙන මේ යාන්ත්‍රණයක් හිත ඇතුළෙම ඔව් පුදුම දේ තමයි දුක හදන යාන්ත්‍රණයම තමයි දුක නැති කරන්නත් පාවිච්චි කරන්නේ. ඒක හරියට වස්තුවකුයි ඒකේ කණ්ණාඩි ප්‍රතිබිම්බයයි වගේ. කණ්ණාඩි ප්‍රතිබිම්බයක්. එකක් තීරුම් ගත්තම අනික ඉබේම තේරෙනවා. අද අපි බලන්න යන්නේ අන්න ඒ කණ්ණාඩිය දිහා. හොඳයි. එහෙනම් මේ පරීක්ෂණය පටන් ගමු. මූලාශ්‍රය කියනවා තෘෂ්ණාව, ඒ කියන්නේ තණ්හාව කියන මේ ප්‍රධාන සැකකරු ගැන හරියටම දැනගන්න ඕන කියලා. ඔව්. ඒකට කියනවා බුද්ධ්‍යංශ නිලධාරියෙක් සතුරු කඳවුරක් ගැන ඔත්තු බලනවා වගේ වෙන්න ඕන කියලා. ඉතින් මේ සටන් බිම මේ අපරාධය සිදු වෙන තැන කොතනද? සටන් බිම තියෙන්නේ අපිට හිතාගන්නත් බැරි තරම් ළඟ. ඒ තමයි අපේ ඉන්ද්‍රියන් 6. ඇස කන නාසය දිව ශරීරය සහ මනස හරියටම මූලාශ්‍රය හය පැහැදිලිවම කියනවා යං ලෝකේ පිය රූපං සාද රූපං කියලා. ඒ කියන්නේ ලෝකේ යමක් ප්‍රියද මනාපද තෘෂ්ණාව හටගන්නේ ඒ කියන්නේ උපජත්ති වෙන්නේ එතන. ඒක නිලබර වෙන, ඒ කියන්නේ ස්ථාවර වෙන්නේත්, සම්දිට්ඨති වෙන්නේත් එතනමයි. ඒ කියන්නේ සතුරා එන්නේ පිටින් නෙවෙයි. අපේම දුරට වලින්. අපේම දුරට වලින්. ඒ දොරටු වලින් ප්‍රධානම එක විදියට ඇස චක්කු ගැන ලොකු අවධානයක් යොමු කරනවා නේද? ඔව්. ඒක තමයි අපිව ලෝකයට ගැටගහන ප්‍රබලම ඉන්ද්‍රිය කියලායි කියන්නේ. හ්ම් මේ ස්මාර්ට්ෆෝන් පරිගණක තිර වලින් පිරුණු අද කාලයට මේක කොච්චරනම් අදාළද? හරියටම හයි මූලාශ්‍රයේ ඒකට කියන්නේ දස්සන කාමය කියලා දැකීමේ ආශාව. දැකීමේ ආශාව. ඔව්. මෙතනදී මිනිස්සු වැටෙන අන්ත දෙකක් ගැන පැහැදිලි කරනවා. එකක් තමයි දකින දකින හැම දෙයකටම ඇලී ගලී ඒ පස්සෙම දුවන එක. අර ෆෝන් එකේ ස්ක්‍රෝල් කරන එක නවත්ත ගන්න බැරි වෙන එක වගේ දෙයක්. හා. අනිත් අන්තේ තමයි කිසිම දෙයක් නොදැක ඉන්න උත්සාහ කරන එක. ඇස් දෙක පියාගෙන ලෝකෙන් පැනලා දුවන්න හදනවා. බුදුන් වහන්සේ මේ අන්ත දෙකම ප්‍රතික්ෂේප කළා. ඒ කියන්නේ විසඳුම ඇස් වහගන්න එක නෙමෙයි. කොහෙත්ම නැහැ. එහෙනම් මොකද්ද මධ්‍යම ප්‍රතිපදාව? මධ්‍යම ප්‍රතිපදාව තමයි ඉන්ද්‍රිය සංවරය ඒ කියන්නේ මගහැරීම නෙවෙයි සිහියෙන් යුතුව ඉන්ද්‍රියන් පාවිච්චි කිරීමේ කුසලතාවය. මට මතකයි මම මුලින්ම භාවනා කරන්න පටන් ගත්ත කාලේ මම හිතුවේ ඇස් වහගෙන ඉන්න එක තමයි විසඳුම කියලා. ඒත් එටුකුට හිත ඇතුලේ ඊට වඩා පැහැදිලි රූපම වෙන්න පටන් ගත්තා. හා ඇත්ත. පාවිච්චි කරන විදිය සහ ඒකෙන් එන දත්ත හිත හසුරවන විදිය කියලා. ඉන්ද්‍රිය සංවරය කියන්නේ අන්ධෙක් වෙන එක නෙවෙයි. දකින දෙයට දාසෙක් නොවි ඉන්න පුහුණු වෙන එක. හරි. එහෙනම් සටන් බීම පැහැදිලි. දැන් බලමු අපරාධය සිදුවෙන අනුපිළිවෙල. මුලාශ්‍රයේ තියෙනවා අපි යමක් දකිනකොට තත්පරයකින් 100න් පංගුවකදී සිදුවෙන දාම ප්‍රතික්‍රියාවක් ගැන. ඔව්. SI රූපයයි එකතු වුණාට පස්සේ පළවෙනිටම මොකද වෙන්නේ? ඊළඟට ඇති වෙන්නේ පස්ස. ඒ කියන්නේ ස්පර්ශය. මේක තමයි මුළු ක්‍රියාවලියේම තීරණාත්මකම මොහොතක්. ස්පර්ශය ඔව් හැබැයි මේක අපි හිතනම වගේ භෞතික ස්පර්ශයක්ම නෙවෙයි. මේක මානසික ස්පර්ශයක්. ඉන්ද්‍රිය අරමුණ සහ විඥානය කියන තුනේ එකතුවෙන් තමයි මේ ස්පර්ශය ඇති වෙන්නේ. හැබැයි වැදගත්ම දේ තමයි මේ ස්පර්ශය කියන්නේ තෝරා බේරාගෙන සිදුවන දෙයක්. විනාඩියක් ඉන්න. තෝරා බේරාගෙන විනෝ කියන්නේ මම හිතුවේ මම දකින හැමදේම මගේ හිතට යනවා කියලානේ. නැහැ. අන්න ඒක තමයි වර්ධීම. ස්පර්ශය මෙහෙ වෙන්නේ අපේ යටිහිතේ ගැඹුරින්ම තැම්පත් වෙලා තියෙන බැඳීම්, අගති සහ මාන්න්‍ය වගේ දේවල් වලින්. මූලාශ්‍රයේ ඒවට කියන්නේ උපදි කියලා. උපදි කියන්නේ අපේ අගයන් ආඩම්බරකම් අපි ජීවිතේ බර තියලා ඉන්න දේවල්. හරි. අපේ උපදි වලට ගැළපෙන දේ සමග විතරයි අපි ඇත්තටම ස්පර්ශ වෙන්නේ. අනිත් ඒවා ඇහැට පෙනුනට කනට ඇහුනට හිතේව ගණන් ගන්නෙ නෑ. මට. හ්ම්. උදාහරණයක් එක්ක එක තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද? පුළුවන්. හිතන්න දෙන්නෙක් පාරේ යනකොට අලුත්ම මිලාදිග වාහනයක් දකිනවා. හරි. පළවෙනි කෙනාගේ යටිහිතේ වටිනාකම රැඳිලා තියෙන්නේ සමාජ තත්ත්වය සහ ධනය මත. ඒක තමයි එයාගේ උපදිය. එයාට ඒ වාහනය දැක්කම ප්‍රබල ස්පර්ශයක් ඇති වෙනවා. ඒකෙන් ආශාවක්, සතුටක් හෝ ඉරිසියාවක් ඇති වෙන්න පුළුවන්. දෙවෙනියා පරිසරවේදියෙක්. එයාගේ උපදිය රැඳිලා තියෙන්නේ තිරසාර බව මත. එයාටත් වාහනේ පේනවා ඒත් එයාගේ හිතේ ස්පර්ශ වෙන්නේ ඒකෙන් පරිසරයට වෙන හානිය. එයාට ඇති වෙන්නේ කලකිරීමක්. වස්තුව එකයි ඒත් අද්දකීම් දෙකක් එන්න කෙනෙකුට ඒ වාහනේ පෙනුනට කිසිම ස්පර්ශයක් ඇති වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. හරි. ඒකනම් හරිම පැහැදිලි. ඒ කියන්නේ මගේ හිත මට කැමති දේවල් මට වැදගත් දේවල් විතරක් තෝරලා අරගෙන තමයි ස්පර්ශ කරන්නේ. හරියටම. ඒ ස්පර්ශය නිසා හොඳ හෝ නරක හැඟීමක් ඒ කියන්නේ වේදනා ඇති වෙනවා. එතලින් එහාට මොකද වෙන්නේ? ඒ හැඟීම කොහොමද කල්පවතින මතකයක් හෝ අදහසක් දුකට මුල් වෙන දෙයක් බවට පත් වෙන්නේ? උතනට තමයි අපේ කතාවේ අපරාධකාරයාගේ කපටිම උපක්‍රමය එන්නේ. ඒ තමයි සංඥා. හැවත් හඳුනා ගැනීම. සංඥා. ඔව්. හැබැයි මේක අපි හිතන හඳුනා ගැනීම නෙවෙයි. සංඥා කියන්නේ ඇතිවෙන අත්දැකීමට මානසික ලේබලයක් හරි. සලකුණක්. ඒ කියන්නේ නිමිත්ත හරි ගහන එක. ලේබලයක් ගහනවා. ඔව්. අපි කවදාවත් ඇත්තටම සිදුවෙන නිරන්තරයෙන් වෙනස් වෙන සිදුවීම මතක තියාගන්නේ නැහැ. මොකද ඒක මතක තියාගන්න බැරි තරම් සංකීර්ණයි සහ වේගවත්. ඒ කියන්නේ මගේ මතකය කියන්නේ ඇත්ත සිදුවීමේ වීඩියෝ පටයක් නෙවෙයිද? කොහෙත්ම නෑ. අන්න ඒක තමයි අපි කරන ලොකුම වැරදි වැටහීම. මූලාශ්‍රයේ තියෙන පරිගණක උපමාව මෙතනට හරිම වැදගත්. හිතන්න අපි ගඟක් දිහා බලාගෙන ඉන්නවා. ඇත්ත ගඟ තත්පරෙන් තත්පරයට වෙනස් වෙනවා. එකම වතුර බින්දක්වත් එකතන රැඳෙන්නේ නැහැ. ඒක ගලා යන යථාර්ථයක්. ඔව් ඇත්ත. අපේ හිත කැමති නෑ මේ අවුල් සාගත වෙනස් වෙන ස්වභාවයට. ඒ නිසා හිත ඒ ගලා යන යථාර්ථය අල්ලගන්නේ නැතුව ගඟ කියලා සරල ස්ථාවර ලේබලයක් ගහලා ඒකේ නිශ්චල පින්තූරයක් හදාගෙන මතකේ ෆයිල් කරගන්නවා. ආ හරියට ෆොටෝ එකක් ගන්නවා වගේ. ඒ වගේ. හරියට පරිගණකයක් සංකීර්ණ යථාර්ථය නෙවෙයි ඒක නිරූපණය කරන බින්දෝ හෝ එක වගේ සරල සංඥාවක් ගබඩා කරනවා වගේ. ප්‍රශ්නේ පටන් ගන්නේ අපි අර හදාගත්ත සරල ලේබලයයි නිශ්චල පින්තූරියයි තමයි ඇත්ත ගඟ කියලා හිතුවම. ඒ කියන්නේ අපි ප්‍රතිචාර දක්වන්නේ ඇත්ත සිදුවීමට නෙවෙයි, ඒ සිදුවීමෙන් අපිම හදාගත්ත සරල වැරදි නිරූපණයකට. මේක නම් ඊටා ගන්නත් අමාරුයි. ඇත්තටම. මේ වැරදි සාක්ෂිය, ඒ කියන්නේ සංඥාව පාවිච්චි කරලා ඊළඟට මොකද වෙන්නේ? නියත වශයෙන්ම ඒ වැරදි සාක්ෂිය මත පදනම්ම තමයි ක්‍රියාවලියේ ප්‍රධානම බලවේගය. වැඩ පටන් ගන්නෙ. ඒ තමයි චේතනා. හෙවත් සංකාර. සංකාර. ඔව්. මූලාශී මේකට දෙන නම හරිම ප්‍රබලයි. ගහකාරක. ඒ කියන්නේ ධම්මපදයේ එන සුප්‍රසිද්ධ ගෙවල් හදන්න වඩුවා. ගෙවල් හදන්න වඩුවා. අපේ යථාර්ථය, අපේ ලෝකය, අපේ දුක කියන ගේ නිර්මාණය කරන බලවේගය තමයි මේ වඩුවා. මේ වඩුවා කවදාවත් ඇත්ත. ගලාගෙන යන ගඟ පාවිච්චි කරන්නේ නැහැ ජීවල් හදන්න. නෑ. එයා පාවිච්චි කරන්නේ අර සංඥාවෙන් හදාගත්ත ස්ථිර, නිශ්චල, වැරදි සැලැස්ම විතරයි. ඔය වඩුවා කියන උපමාව නම් මට හොඳටම දැනුණා. මට දැන් පේනවා වගේ මගේ හිත කවුරු හරි මට කියපු පොඩි වචනයක් කියන වැරදි සැලැස්ම, ඒ කියන්නේ සංඥාව අරගෙන මාව කවුරුත් ගණන් ගන්නේ නැහැ කියන පරණම plan එකට අනුව දුක කියන මුළු ගේම්ම හදන හැටි. හරියටම. ඉතින් මේ මුළු ක්‍රියාවලියම එදිනෙදා කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙකුට නවත්වන්න පුළුවන්ද? කොහොමද මේ වඩුවට වැඩ නවත්තන්න කියන්නේ? පුළුවන්. ඒකට තියෙන ආයුධය තමයි සතිය. ඒ කියන්නේ සති. සති. ඕ මේක භාවනා මාධ්‍යස්ථානයකටම ගිහින් කරන්න ඕන දෙයක් නෙවෙයි. මේක පටන් ගන්න තැන තමයි අපේ එදිනෙදා ජීවිතය. පළමු පියවර තමයි යම් දර්ශනයක්, ශබ්දයක් හෝ සිතුවිල්ලක් ඇති වෙනකොටම, ඒ කියන්නේ අර පස්සේක වෙනකොටම ඔව්. ඒක විනිශ්චයකින් තුරව සටහන් කරගන්න එක. හරියට දකිනවා දකිනවා ඇහෙනවා ඇහෙනවා හිතනවා හිතනවා වගේ. ඒකෙන් කොහොමද අර මුළු දාම ප්‍රතික්‍රියාවම නවතින්නේ? ඒක පොඩ්ඩක්. ඒකෙන් වෙන්නේ අර වැරදි සංඥා, ඒ කියන්නේ ලේබල් එක ඇති වෙලා සංඛාර අර වඩුවා වැඩට බහින්න කලින් අපේ ක්‍රියාවලියට බාධා කරන එක. ආ මැද්දට පනිනෝ. ඔව් ඒ සරල සටහන් කරගැනීමෙන් හරි වටිනා මිලි තප්පරයක විරාමයක් නිර්මාණය වෙනවා. ඒ විරාමයේ තුලදී අපි දාම ප්‍රතික්‍රියාවේ දාසියෙක් වෙනව වෙනුවට ඒකේ නිරීක්ෂකයෙක් බවට පත්වෙනවා. ඒක හරියට වඩුව ලෑල්ලක් කපන්න මට්ටම් කරනකොටම ඔබ කරන්නේ මොකක්ද කියන අහනවා වගේ. ඒ ප්‍රශ්නේ මෙයාගේ වැඩේ වේගය බාල වෙනවා. ඒත් දකිනවා දකිනවා කියද හිතන එක කාර්යබහුල වේලාවකදී ප්‍රායෝගික නැහැ වගේ දැනෙන්න පුළුවන් නේද? වැදගත් රැස්වීමක් මැද එහෙමත් නැත්නම් ළමයි එක්ක ඉන්නකොට මේ විරාමය හදාගන්නේ කොහොමද? හරිම වැදගත් ප්‍රශ්නයක්. මේක එක රැයකින් ප්‍රගුණ කරන්න පුරුවන් දෙයක් නෙවෙයි. මේක ක්‍රමානුකූල පුහුණුවක්. හරි. මූලාශ්‍රයේ සුදුසු පරිසරයක ආරණ්‍යයක වැදගත්කම ගැනත් කියන්නේ නිසයි. ඒ කියන්නේ ලෝකෙන් පැනලා යන්න නෙවෙයි මේ සති කියන මාංශපේශිය ශක්තිමත් කරගන්න පුහුණු පිට්ටනියක් විදිහක. පුහුණු පිට්ටනියක්. ඔව්. මුලදී දවසට විනාඩි 10ක් වෙන් කරගෙන Tamanගේ හුස්ම දිහා බලන් ඉන්න පුහුණු වෙන්න පුරුවන්. එතකොට හිතට එන සිතුවිලි හිතනවා කියලා ලේබල් කරන්න පුළුවන්. මේ පුහුණුවෙන් පස්සේ තමයි කාර්යබහුල වෙලාවකදී වුණත් හිතේ තරහක් ආශාවක් මෝදු වෙලා එනකොටම ඒක අල්ලගන්න පුරාන් හැකියාව එන්නේ. ඒක හරියට පිහිනුම් තටාක එක පුහුණු වෙලා පස්සේ මුහුදේ පිහිනනවා වගේ. හරියටම හරි. මුලින්ම මුහුදට පැන්නොත් ගිලෙන්න පුළුවන්. නැත්ද? ඒ කියන්නේ මේක පියවරෙන් පියවර යන ගමනක්. ආරම්භකයාට පුරුවන් දවසට එක වතාවක් හරි තමන්ගේ හිතේ ඇතිවෙන ප්‍රබල හැඟීමක් උදාහරණයක් විදිහට කේන්තියක් ආවම ඒකත් එක්ක ක්‍රියා කරන්න කලින් තත්පරයක් නැවතිලා කේන්ති කියලා හිතින් සටහන් කරගන්න. ඔව්. එතනින් පටන් ගන්න පුළුවන් නේද? අනිවාර්යයෙන්ම. ඒ එක තත්පරය තමයි මුළු ලෝකෙම වෙනස් කරන්නේ. මොකද එතකොට තමයි අපිට අර මුලින් කතා කරපු කණ්ණාඩි ප්‍රතිබිම්බය පේන්න ගන්නෙ. නිරෝධය. නිරෝධය කියන්නේ හට ගැනීමේ. කියන්නේ සමුදය කියන එකේ අනිත් පැත්ත කියලා අපි කියවනේ. ඔව්. ඒකේ තේරුම තමයි තෘෂ්ණාවට හේතු වෙන ඇස, රූපය, ස්පර්ශය, වේදනාව කියන ක්‍රියාවලියම තමයි තෘෂ්ණාව නැති කරන තැනත්. ඒකට මූලාශ්‍රය කියනවා පහියමානා පහියති කියලා. පහියමානා පහියති. ඔව් යම් තැනක හටගන්නවාද එතනමයි නැති වෙන්නේත්. ඒක හරිම ප්‍රබල අදහසක්. ඒ කියන්නේ අපි දුකෙන් මිදෙන්න අලුත් තැනක් හොයන්න ඕන නෑ. නෑ. දැනටමත් ප්‍රශ්නේ තියෙන තැනමයි විසඳුමක් තියෙන්නේ. කියන එක නේද? හරියට විෂ නැති කරන්නේත් විෂෙන්ම හදාගත්ත ප්‍රතිවිෂකින් වගේ. ඒක තමයි නිවන කියන්නේ මැරුණට පස්සේ යන කොහෙවත් තියෙන තැනක් නෙවෙයි. ඒක කියන්නේ අර පස්සේ එක. ඒ කියන්නේ ස්පර්ශය සිදුවෙන මොහොතදීම සති කියන ප්‍රතිවිෂය නිසා තෘෂ්ණාව කියන විෂ හට නොගැනීමයි. ආ. සාන්දිටික කියන්නේ ඒකටයි. මෙතන මේ මොහොතේම දෙකිය හැකි දෙයක්. ඒක අත්දැකීමක්. ඉතින් අවසාන වශයෙන් මාර්ගය වෙන්නේ අපේ ඉන්ද්‍රියන් නැති කර ගැනීමවත් ලෝකයෙන් පැනලා යන එකවත් නෙවෙයි. කොහෙත්ම නෑ. ඒ වෙනුවට සති කියන ආයුධයෙන් සන්නද්ධ වෙලා අපි අත්විඳින හැම මොහොතක් සමගම තියෙන සම්බන්ධතාවය රැඩිකල් විදියකට වෙනස් කරගන්න එක. අපි ඉන්ද්‍රියන්ට 16ක් වෙනුව වෙනුවට ඒවායේ ස්වාමිය බවටපත් වෙනවා. ඒක හරියට අපේම සංකාර බලවේගය, ඒ කියන්නේ අර ගෙවල් හදන වඩුව දිහා බලලා ඔබ වැඩ කරන්නේ වැරදි සැලසුම්, ඒ කියන්නේ සංඥා පදනම් කරගෙන කියලා පැහැදිලිව දකින්න එක වගේ. හ්ම්. මූලාශ්‍රයට අනුව අපේ හිත කියන්නේ අතීතයේ වැරදි වැටහීම් සහ වැරදි සැලසුම් මත පදනම්ව අපේ වර්තමාන යථාර්ථය ගොඩනගන වඩුවෙක්. මේ අහගෙන ඉන්න කෙනෙකුට මෙන්න අවසාන සිතුවිල්ල. ඔබට පුළුවන් නම් මේ වඩුව වැඩ කරනවා මේ දැන් දකින්න ඔබ යාට අදම නවත්තන්න කියලා අනකරන එකම එක ව්‍යාපෘතිය එක පුරුදු සිතුවිලි රටාවක් එක පුරුදු ප්‍රතිචාරයක් මොකද්ද? අපි අද කතා කරන්න යන්නේ දුක නැති කිරීම ගැන කතා කරද්දී ඇත්තටම අපිට මඟහරින්නම බැරි මාත්‍රකාවක් ගැන ඒ තමයි තෘෂ්ණාව එහෙමත් නැත්නම් තණ්හාව. ඉතින් මේ ගැන ටිකක් ගැඹුරට හාරලා බලන්නයි අපි යන්නේ. අපි මේකට පදනම් කරගන්නේ මහා සතිපට්ඨාන සූත්‍රය ගැන කරපු දේශනා මාලාවක කොටසක්. අපේ අද මෙහෙවීම තමයි මේ තණ්හාව කියන දේ ඇත්තම මොකක්ද? ඒක අපේ හිතේ හටගන්නේ කොතනද? läගුම් ගන්නෙ කොතනද? සහ වැදගත්ම දේ අපේ එදිනදා ජීවිතය ඇතුලේ ඉඳගෙනම මේකෙන් මිදෙන්න පුරුවන් ප්‍රායෝගික ක්‍රමයක් තියනවාද කියන එක හොයාලා බලන එක. ඇත්තටම ඒක තමයි වැදගත්ම ප්‍රශ්නේ. මොකද තණ්හාව නැති කිරීම එම් නැත්නම් පාලියෙන් කියන වගේ අර අශේෂ විරාග නිරෝධා කියන්නේ නිකම මොනවා දෙයක් අතහරිනෝ වගේ සරල දෙයක් නෙවෙයි. ඒක ඊට වඩා ගොඩක් ගැඹුරු මානසික ක්‍රියාවලියක් මූලාශ්‍රවල මේකට වචන කිහිපයක්ම පාවිච්චි කරනවා. අපි එකක් විතරක් මුලින්ම ගමු. ත්‍යාගය. ඒ කියන්නේ දීම, පරිත්‍යාග කිරීම. ත්‍යාගය කිව්වම මතක් වෙන්නේ අර දානයක් දෙනවා කාට හරි උදව්වක් කරනවා වගේ දේවල් ඒකද මේ කියන්නේ හරියටම හරි ඒක තමයි ආරම්භය ඒ ධර්මයේ තියෙනවා ඊට වඩා ගැඹුරු වචනයක් පටිනිස්සග්ගය කියලා. පටිනිස්සග්ගය. ඔව්. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම අත්හැරීම. ඒක නිකම්ම දෙයක් දෙනවා වගේ නෙවෙයි. Tamange හිතෙන් ඒ දේ අයිති කරගැනීමේ හැඟීම. සම්පූර්ණයෙන්ම නිදහස් කරන එක. ඒක ඊට වඩා ලොකු මානසික පිම්මක් නේද? මුක්තිය කියන්නේ මිදීම. අනාලය කියන්නේ ආලයක් ඇලීමක් නැති తත්වය. ඉතින් මේ හැමදේම අයිති වෙන්නේ අර නැති කිරීම කියන ක්‍රියාවලියටම තමයි. හරි. එතකොට මේ තණ්හාව කියන සතුරාවෙන් මිදෙන්න නම් මුලින්ම ඒ සතුරාව හරියටම අඳුරගන්න එපයි. මම දැක්ක මූලාශ්‍රවල මේක හරි අපූර්ව විදියකට පැහැදිලි කරනවා. හරියට අපි ඔත්තු කරුවෙක් වෙන්න ඕන වගේ නේද? ඔව්. ඒ උපමාව හරිම බලවත්. ඒකෙන් කියවෙන්නේ හරියට රහස් ඔත්තු සේවාවක නියෝජිතෙක් වගේ තමන්ගේ හිත දිහාම බලාගෙන ඉන්න ඕන කියන එක. හ්ම්. එයාගේ හැම ගනුදෙනුවක්ම හැම සලකුණක්ම අතපසු නොකර නිරීක්ෂණය කරන්න ඕන. ඒක ඒක හරියට පර්යේෂණයක් වගේ. සතුරා ගැන සම්පූර්ණ තුරතුරු වார்த்தාවක් නැතුව සටනට යන්න බෑනේ. ඒක ඇත්ත. හැබැයි මෙතන තියෙනෝ නේද හරිම පුදුම දෙයක් මම මූලාශ්‍රවල දැක්කා මේ සතුරා ඉන්න තැනමයි සතුරාගෙන මිදෙන්න තියෙන බෙහෙතක් තියෙන්නේ කියලා. ඒක ටිකක් පරස්පර විරෝධී වගේ නේද? කොහොමද එකම තැනක ප්‍රශ්නේයි විසඳුමයි දෙකම තියෙන්නේ? ඒක තමයි මේකේ තියෙන ගැඹුරුම තැන. මූලාශ්‍රවල තියෙනවා තවත් ලස්සන උපමාවක්. හිතන්න මඩ වගුරක්. හරි. ඒ මඩ වගුරේම තමයි ලස්සන සුවඳවත් මානෙල් මලක් පිපෙන්නේ. ඒ වගේමයි මඩ වගුරේම තමයි පිලී ගඳ ගහන කුඩමස්සෝ ජීවත් වෙන්නේ. මානෙල් මලටයි කුඩමස්සාටයි දෙන්නටම ජීවේ දෙන්නේ එකම මඩ වගුර. අන්නේ වගේ අපේ මේ ඉන්ද්‍රිය පද්ධතිය කියන මඩවගුර ඇතුලේම තමයි තණ්හාව කියන කුඩමස්සා හටගන්නෙත් නිරෝධය කියන මානෙල් මල පිපෙන්නෙත් හරියටම හරිය පාලි පාඨෙන්ම කියනවා නම් යං ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තණ්හා uppajjamana uppajjati එත්ත නිවිසමානා නිවිසති. ඒකේ තේරුම ලෝකයේ යම් ප්‍රියමනාපදයක් තියනවද තණ්හාව හටගන්නෙත් එතනමයි නැති වෙලා යන්නෙත් එතනමයි කියන එක නේද? ඔව්. එහෙම බැලුවොත් අද ලෝකයේ අපිට වැඩිපුරම මේ ප්‍රියමනාප දේවල් පෙන්වන ඉන්ද්‍රිය ඇහැ නේද? සමාජ මාධ්‍ය, ටීවී, වෙළඳ දැන්වීම් හැමතැනම මූලාශ්‍රවලත් ඒ ගැන කතා කරනව නේද? හරියටම හරි සත්ත්ව පරිණාමයේදී ඇහැ ලැබීම කියන්නේ පැවැත්මට විශාල ජයග්‍රහණයක්. නමුත් අද වෙද්දී ඒ ඇහැම තමයි තණ්හාව හටගන්න ප්‍රබලම දොරටුව වෙලා තියෙන්නේ. මෙතනදී බුදුදහම හරිම ප්‍රායෝගික මාර්ගයක් පෙන්වනවා. ඒකෙදි අපි අන්ත දෙකකින් බේරෙන්න ඕන. එක අන්තයක් තමයි දස්සන කාමය. ඒ කියන්නේ දකින දකින හැම ලස්සල රූපයක්ම බලන්න විඳින්න තියෙන අධික ආශාව. අනිත් අන්තය එතකොට රූප දැක්කොත් ඇලෙනව කියලා ඇස් දෙක පියාගෙන ඉන්න හද නැකද? නැත්තම් ඒ වගේ දෙයක්. රූප පෙනුනොත් තණ්හාව ඇති වෙනවා. ඒ නිසා මන් රූප බලන්නේ නැහැ. ඇස් අන්ධ කරගන්නවා වගේ අන්තගාමි. තේරුමක් නැති ක්‍රියා. බුදුදහම උගන්වන්නේ මේ අන්ත දෙකම අතහැරලා මධ්‍යම ප්‍රතිපදාවට එන්න. ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවරය. ඔව් ඉන්ද්‍රිය සංවරය. ඒ කියන්නේ ඇහැ තියාගෙනම රූප දකිමින්ම ඒවට නොඇලී නොබැඳී ඉන්න පුරුදු වෙන එක. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී බුදුල් වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා රූප නොපෙනෙන නිසා උපතින් අන්ධ කෙනෙක් රහත් වෙන්නම ඕන කියන තර්කය සම්පූර්ණයෙන්ම වැරදි කියලා. ආ ඒක වැදගත්. අභියෝගයේ තියෙන්නේ ඇහැ පාවිච්චි කරමින්ම ඒකේ වහලෙක් නොවි ඉන්න එකයි. ඒක නම් හිතට බදින කතාවක්. ඒ කියන්නේ ප්‍රශ්නේ තියෙන්නේ ඇහිවත් දකින රූපේවත් නෙවෙයි. නෙවෙයි. ඒ දෙක එකතු වුණාම අපේ හිතේ ඇතිවෙන ප්‍රතිචාරය මත. එතකොට මේ තණ්හාවයි ඒක නැති කිරීම කියන Nirodhayai කියන්නේ එකම කාසිය දෙපැත්ත වගේ කියන එක තවත් පැහැදිලි වෙනවා. ඔව් මේක භවනාවේදී ප්‍රායෝගිකවම අත්දකින්න පුළුවන් දෙයක්. යෝගවචරයේක භවනාවෙන් ගැඹුරට යනකොට සම්මාර වේලාවට අනිමිත්ත කියන ස්වභාවයකට හිතපත් වෙනවා. අනිමිත්ත. ඒ කියන්නේ කිසිම නිමිත්තක් සලකුණක් රූපයක් හිතට එන්නේ නැති හිස් ස්වභාවයක්. මූලාශ්‍රවලට අනුව සාමාන්‍ය කෙනෙක්ට මේ වෙලාවට ලොකු බයක් ඇති වෙනවා. මොකද අපි පුරුදු වෙලා ඉන්නේ මොකක් හරි අල්ලගෙන ඉන්නනේ. ඒ කියන්නේ නිකම් හිස් තැනකට වැටිනෝ වගේ වගේ හැඟීමක් දෙන්නේ. හරියටම. ඒ බය ඇති වෙන්නේ කෙලස් නිසාමයි. භාවනානුයෝගියා කළ යුත්තේ ඒ අනිමිත්ත තත්ත්වයට බය නොවි ඒට පිරිය අරගෙන ඒක සාක්ෂාත් කරගන්න උත්සාහ කරන එක. මොකද නිවීම තියෙන්නේ එතන. හ්ම් රහතන් වහන්සේ කෙනෙක්ට තියෙන පුදුම හැකියාවක් ගැන මූලාශ්‍රවල සඳහන් වෙනවා. උන්වහන්සේට පුරුවන් පිළිකුල් සහගත අරමුණක් අප්‍රිය නොවි මෙනෙහි කරන්න, ඒ වගේම හරිම ප්‍රිය අරමුණක් පිළිකුල් සහගත දෙයක් විදිහට මෙනෙහි කරන්න. වෙනස මේකයි සාමාන්‍ය කෙනාව දකින්න ඇහෙන දේවන් ඒ කියන්නේ අරමුණු විසින් පාලනය කරනවා රහතන් වහන්සේ අරමුණු පාලනය කරනවා හරි එතකොට අපි දැන් දන්නවා තණ්හාව හටගන්නෙත් නැති වෙන්නෙත් ඉන්ද්‍රිය පද්ධතිය ඇතුළෙමයි කියලා දැන් අපි බලමු මේ දුකට යන සම්පූර්ණ ක්‍රියාවලිය මේ නිෂ්පාදන දාමේ පටන් ගන්නෙ කොහොමද කියලා. මූලාශ්‍රවල මේක පියවරෙන් පියවර විග්‍රහ කරනවා. මුලින්ම එන්නේ පස්සේ හෙවත් ස්පර්ශය. ඒත් ඒකච්චර සරල දෙයක් නෙවෙයි වගේ මම දැන් මේ මේසට අත තියාගෙන ඉන්නවා. ඒත් මම දුක් විඳින්නේ නෑනේ. එතකොට මේ කියන ස්පර්ශය කියන්නේ මොකද්ද? ඒක හරිම හොඳ ප්‍රශ්නයක්. ගොඩක් දෙනෙක් වරද්ද ගන්න තැනක්. මේ කියන පස්සේ කියන්නේ නිකම්ම භෞතික ගැටීමක් නෙවෙයි. ධර්මයට අනුව ඒක සාධක තුනක එකතුවක්. ආ තුනක්ම තියෙනවද? ඕ ඕ. උදාහරණයක් විදිහට ඇහැගත්තොත් ඇස, ඉන්ද්‍රිය, රූපය, අරමුණ සහ ඒ දෙක නිසා හටගන්නා චක්කු විඤ්ඤාණය කියන තුනම එකට එකතු වීම තමයි පස්සය. ඒක මනෝභෞතික සිදුවීමක්. හරි. ඒත් ඒකට තවත් හරිම වැදගත් අමුද්‍රව්‍යයක් එකතු වෙනවා. ඒකට කියනවා උපදි කියලා. උපදි ඒ මොකද්ද? උප කියන්නේ අපි කාලයක් තිස්සේ හිතේ තැම්පත් කරගෙන තියෙන බැඳීම්, අගයන්, ආඩම්බරකම්, මතවාද වගේ දේවල්. අපේ මම සහ මගේ කියන හැඟීම. පුසන්තේ පස්සා උපදීන් පටිච්ච කියලා කියන්නේ ඒකයි. ඒ කියන්නේ අර ස්පර්ශය අපිට දැනෙන්නේ අපිට විශේෂ අර්ථයක් දෙන්නේ අපි තුල තියෙන අර උපදි නිසා. නැත්තම් මේක නිකම්ම සිදුවීමක් විතරයි. හරි. ඒ කියන්නේ එකම සිදුවීම දෙන්නෙක්ට දැනෙන දෙවිදිහකට ඒ දෙන්නගේ හිතේ තියෙන උපදි වෙනස් නිසා දැන් පැහැදිලි. ස්පර්ශයෙන් පස්සේ ඊළඟ පියවර මොකක්ද? ස්පර්ශය නිසා ඊළඟට හටගන්නේ වේදනාව. ඒ කියන්නේ විඳීම. ඒක සැප, දුක් හෝ උපේක්ෂා. ඒ කියන්නේ සැපත් නැති, දුකත් නැති මදහත් හැඟීමක් වෙන්න පුළුවන්. මේක තමයි අර සිදුවීමේ අමුදත්ත ටික. නූතන සමාජය දිහා බැලුවම අපි වේදනාවට කොච්චර බයද කියලා පේනවා. පොඩි උලුව කැක්කුමක් කාපු ගමම් අපි කරන්නේ වේදනා නාශකයක් බොන එක. ඒ වේදනාවේ යථා ස්වභාවය දිහා එක මොහොතක්වත් සිහියෙන් බලන්න උත්සාහ කරන්නේ නැහැ. අපි හැමතිස්සෙම සැප වේදනාව පස්සේ දුවනවා දුක් වේදනාවෙන් පැනලා දුවනවා. ඒ වේදනාවෙන් පස්සේ තමයි මං හිතන්නේ වැඩේ සංකීර්ණ වෙන්නේ. ඊළඟට එන සංඥාව කියන එක මූලාශ්‍රවල පැහැදිලි කරන්නේ හරිම සියුම් විදියට. ඒ කියන්නේ අපි ඇත්තටම ලෝකේ දකින්නේ නැ අපි ලෝකේ ගැන හදාගත්ත සලකුණු ටිකක් තමයි දකින්නේ කියන එක. ඒක ටික පැහැදිලි කළොත්. ඔව් ඒක හරිම ගැඹුරු තැනක්. හිතන්න ලෝකය කියන්නේ නිරන්තරයෙන් වෙනස් වෙන ගලාගෙන යන ගංගාවක් වගේ. නමුත් අපේ මනස ඒ ගලාගෙන යන යථාර්ථයෙන් වෙනස් නොවන ස්ථිර සලකුණක් කෙවත් නිමිත්තක් අල්ලගන්නවා. ඒකට තමයි සංඥා කියන්නේ. ඒක හරියට පරිගණක විද්‍යාවේදී ඇනලොග් යථාර්ථය ඩිජිටල් සංඥාවක් බයිට් එකක් බවට පත් කරනවා වගේ වැඩක්. මට ඒකට හොඳ උදාහරණයක් මතක් වුණා. හිතන්න නයික් ලාංඡනය. අපි දකින්නේ නිකම් වක්‍ර රේඛාවක් නෙවෙයිනේ. ඒක දැක්ක ගමන් අපේ හිතට එන්නේ ක්‍රීගාව, ජයග්‍රහණය, වේගය, සම්පූර්ණ සන්නාම අනන්‍යතාවයක්. අපේ සංඥා කියන්නේත් ඒ වගේ කලින්ම අර්ථ පුරවපු පැකේජ් වගේද? ඒක පරිපූර්ණ නූතන උපමාවක්. අපි අමු යථාර්ථය නෙවෙයි විඳින්නේ. අපේ මනසේකට අලවපු සන්නාම අනන්‍යතාවය තමයි විඳින්නේ. ප්‍රශ්නේ පටන් ගන්න එතනින්. මම දැකපු ලස්සනම කෙනා, මට අපහාස කරපු කෙනා, මගේම කාර් එක මේ ඔක්කොම අපි හදාගත්ත සංඥා. මටත් ඒ වගේ දෙයක් වුණා. දවසක් මට ආපු ඊමේල් එකක මාතෘකාව තිබුණේ සම්පූර්ණයෙන්ම කැපිටල් අකුරින්. හරි. ඒක දැක්ක ගමන් මට ඇති වුණා වේදනාව, අප්‍රසන්න හැඟීමක්. ඒත් එක්කම මගේ සංඥාව වැඩ කරන්න පටන් ගත්තා. මේක තරහින් එවපෝ එකක් මේක පැමිණිල්ලක් මම ඊමේල් එක විවෘත කරන්නත් කලින් ඒක වටේ සම්පූර්ණ කතාවක් ගොතලා ඉවරයි ඇත්තක මේක තිබුණේ මම ඕඩර් කරපු බඩුවක් එවල කියලා දන්වන සාමාන්‍ය පණිවිඩයක්. අන්න බලන්නේ ක්‍රියාවලිය කොච්චර වේගවත්ද කියලා. දැන් අපි එනවා අවසාන සහ බලවත්ම පියවරට. අපි අර ස්ථිර කරගත්ත සංඥා මත පදනම් වෙලා ඊළඟට හිතේ හටගන්නවා සංස්කාර. සංස්කාර. ඔව්. ඒ කියන්නේ චේතනා, ක්‍රියා සහ ප්‍රතිචාර. මේක තමයි ක්‍රියාවලිය උච්චතම අවස්ථාව. මූලාශ්‍රවල මේ සංස්කාරවලට පාවිච්චි කරන හරිම බලවත් රූපකයක් තියෙනව නේද? ගෙවල් හදන කෙනෙක් ගැන. ඕ. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ කියපු පළවෙනි උදාන ගාථාව. ගහකාරක දිට්ඨෝති ගේසාදන වඩුවා මම නුඹව දැක්කා. ඔය ගේසාදන වඩුවා තමයි හංස්කාර. ඒ වඩුවා අපි අර හදාගත්ත සංඥා කියන gadol පාවිච්චි කරලා අපේ පැවැත්ම අපේ දුක කියන ගේය හදනවා. ඒක අපේම නිර්මාණයක්. ඒ කියන්නේ අපි අපේම හිරගය ගඩොලින් ගඩොල චේතනාවෙන් චේතනාව ගොඩනගනවා. එතකොට මේ ගැඹුරු කරුණු ටික අපේ එදිනෙදා ජීවිතයට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා අපේ සාරාංශගත කළොත් අපිට දවස ගානේ හිතට එන ලොකු කේන්තියක් නැත්තම් ලොකු ආසාවක් ඇති වුණාම ඒක නිකම් මහසින් කඩාපත් වුණ දෙයක් නෙවෙයි. නෙවෙයි. ඒක පිටිපස්සේ අර ස්පර්ශය, වේදනාව, සංඥාව සහ සංස්කාර කියන සම්පූර්ණ නිෂ්පාදන ක්‍රියාවලියක් තියෙනවා කියලා තේරුම් ගන්න පුළුවන්. තේරුම් ගන්න කලාව. ඒක තමයි වැදගත්ම දේ. මේ ක්‍රියාවලිය තේරුම් ගත්තම අපිට පුළුවන් වෙනවා සිද්ධ දීමකට ක්ෂණිකව නොසිතා ප්‍රතිචාර දක්වන එක නවත්තලා සිහියෙන් යුතව තේරුම් අරගෙන ක්‍රියා කරන්න. ඒකෙන් ජීවිතේට ලොකු වෙනසක්, ලොකු නිදහසක් එකතු කරගන්න පුළුවන්. ඒ කියන්නේ මූලාශ්‍රයවල තියෙන විදිහට අපේ මුළු දුක්ඛිත පැවැත්මම රඳා පවතින්නේ බාහිර ලෝකය නිසාම නෙවෙයි ඒ ලෝකය ගැන අපිම ගොඩනගාගත්ත මානසික චිත්‍රය අර ගෙය නිසා. ඒක තමයි අපි අද කතාබහින් ඉතිරි කරගන්න ඕන අවසාන චින්තාව. අපි දුක් විඳින්නේ අපි විසින්ම නිර්මාණය කරගත්තු මානසික ඉදිකිරීක් නිසානම්. ඒ ඉදිකිරීම් ක්‍රියාවලිය සිදුවන මොහොතදීම ඒ කියන්නේ අර ස්පර්ශය, වේදනාව, සංඥාව ඇතිවෙන මොහොතදීම සිහියෙන් ඒ දිහා බලාගෙන ඉන්න පුරුදු වුණොත්. හ්ම්. අපි අර වඩුවා වැඩ කරන දිහා බලාගෙන එයාට ඊළඟ ගඩොල අතට නොදී ඉඳ පුරුදු වුණොත් ඇත්තටම අපිට කොයි වගේ නිදහසක් තැනෙයිද? අපි අද කතා කරන්න තෝරගත්තේ මහා සතිපට්ඨාන සූත්‍රය ඇසුරින් කරතු දේශනා මාලාවක කොටසක්. මේකෙදි හරිම මූලික ඒත් ඒ වගේම හරිම ගැඹුරු ප්‍රශ්නයක් විග්‍රහ කරනවා. ඒ තමයි අපේ ජීවිතවල දුක ඇති කරන මේ තෘෂ්ණාව, මේ ඇලීම. ඇත්තටම හටගන්නේ කොතනද? ඊටත් වඩා වැදගත් දේ තමයි ඒක නැති වෙන්නේ, Nirodhiya වෙන්නේ කොතනද කියන එක. ඔව් ඒකද ඉදිරිපත් කරන කේන්ද්‍රීය අදහස ඇත්තටම. එකපාරට යවම හිතාගන්න ටිකක් අමාරුයි. ඒ තමයි තෘෂ්ණාව හටගන්න තැනමයි එහි Nirodhayat කියන්නේ නැතිවියම සිද්ධ වෙන්නේ කියන එක. මූලාශ්‍රය මේක පැහැදිලි කරන්නේ හරිය පූර්ව විදියට. ඒක හරියට කණ්ණාඩියකට පේන ප්‍රතිබිම්බ දෙකක් වගේ. එකිනෙකට විරුද්ධයි යමක් ඇතිවෙන්න බලපාන ක්‍රියාවලියමයි ඒක නැතිවෙන්නත් පදනම් වෙන්නේ. වසයි ඔසුවයි දෙකම එකම තැනක වගේ. ඒකනම් හරිම රසවත් අදහසක්. එහෙමනම් අද අපේ අරමුණ වෙන්නේ ලෝකයේ මේ ප්‍රියමනාප දේවල් ඇතුලේ තෘෂ්ණාව හට ගැනීමේ සහ නැති වී යාමේ මේ ද්විත්ව ස්වභාවය හරියටම විග්‍රහ කර ගැනීම. විශේෂයෙන්ම නූතන කාර්යබහුල ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක්ට මේ දැනුම ප්‍රායෝගිකව පාවිච්චි කරන්න පුළුවන් කොහොමද කියන එක හොයාලා බලන එක. හරි. එහෙනම් අපි මුලින් ඉඳන්ම පටන් ගමු. මූලාශ්‍රය නැවත නැවතත් කියවෙනවා යං ලෝකේ පිය රූපං සාත රූපං එත්තිසාත් තණ්හා uppajjamana uppajjati කියලා. ඒ කියන්නේ ලෝකේ යම් ප්‍රිය මනාප දෙයක් ඇතනම් තෘෂ්ණාව හටගන්නෙත් ලැබුම් ගන්නෙත් එතනමයි කියන එක. ඉතින් මේ එතන කියන්නේ කොතනද? ඒක බාහිර ලෝකේ තියෙන දෙයක්ද? අන්න එතන තමයි ගොඩක් දැනෙක්ට වැරදින තැන. අපි හිතන්නේ තෘෂ්ණාව ඇති වෙන්නේ ලස්සන වහනයක, ලස්සන ගෙයක, එරිම නැත්නම් රසවත් කෑමක කියලා. ඒත් මූලාශ්‍රය එක හරිම නිශ්චිතව පැහැදිලි කරනව ඒ තන් බාහිරව තියෙන දේවල් නෙවෙයි. ඒ තමයි අපේම ආධ්‍යාත්මික ආයතන 6. ඇස, කන, නාසය. ඔව් ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. ඒ වගේම ඒවට ගෝචර වන බාහිර ආයතන 6 රූප, ශබ්ද, ගන්ධ, රස. තෘෂ්ණාව හටගන්නේ මේ දෙක එකට ගැටෙන ක්‍රියාවලිය තුල. ඒ කියන්නේ තෘෂ්ණාව උපදින්නේ අපේ ඇතුලේමයි. ඒ නිසාමයි ඒක නිරෝධය කරන්නත් පුරුණන් වෙන්නේ අපේ ඇතුලේමයි. හරි. ඒක පැහැදිලි. ඒ ආයතන 6 අතරිනුත් මූලාශ්‍රය ඇසට ඒල නැත්නම් චක්කු කියන ඉන්ද්‍රියට විශේෂ අවධානයක් දෙනව නේද? එයි අනෙක් ඉන්ද්‍රියන්ට වඩා ඇස මෙච්චර බලවත් වෙන්නේ කොහොමද? මෙන්න මෙතනයි හරිම රසවත් තැන. මූලාශ්‍රය පැහැදිලි කරනවා සත්ව පරිණාමයේදී ඇස කියන්නේ විශාලම ජයග්‍රහණයක් කියලා. අපේ මොළයට වැඩිම තොරතුරු ප්‍රමාණයක්, වැඩිම පැහැදිලි බවකින්, වර්ණවත් බවකින්, ගැඹුරකින් ලබා දෙන්නේ ඇස. ඒ නිසා ඇස හරහා අපි ලෝකයට හරිම තදින් වැඳෙනවා. ඒ බැඳීම කොච්චරද කියනවනම් ඇහැ තමයි තෘෂ්ණාව වැඩිපුරම ඇති කරන ප්‍රධානතම උපකරණය. ප්‍රධානතම දොරටුව බවට පත්වෙන්නේ. එහෙමනම් තර්කානුකූලව හිතුවොත් ඇස තෘෂ්ණාවට ප්‍රධාන හේතුවක් නම් රූප නොබලා ඉන්න එක තමයි විසඳුම කියන කෙනෙක්ට හිතෙන්න පුළුවන් නේද? ඒත් මූලාශ්‍රය කියන්නේ ඒක අන්තවාදයක් කියලා. ඒක ටිකක් පැහැදිලි කරමුද? ඔව්. එහි අන්ත දෙකක් ගැන පැහැදිලිවම සඳහන් වෙනවා. පළවෙනි අන්තය තමයි රූප දෙකීමෙන් කාමයේ සෙවීම මූලාශ්‍රය මේකට කියන්නේ දස්සන කාමයට බැසීම කියලා. ඒ කියන්නේ ලස්සන දේවල් බලන්නම සංචාරය කරනවා, දර්ශන නරඹනවා, ඇස පිනවීමම ජීවිතය කරගන්නවා. ආ ඒක හරියට නූතන සමාජ මාධ්‍ය දිහා බැලුවම පේනවා වගේ. සමහරු නිරන්තරයෙන්ම ලස්සන තැන්වලට ට්‍රැවල් කරමින් ලස්සන කෑමවල ඡායාරූප දානවා. ඒක අර පළවෙනි අන්තයට සමානයි වගේ නේද? එතකොට දෙවෙනි අන්තය මොකක්ද? හරියටම හරි. අනේ ඒක තමයි දෙවැනි අන්තය තමයි රූප දැක්කොත් තෘෂ්ණාව ඇති වෙනවා කියලා බය වෙලා ඇස් බැඳගෙන වගේ රූප නොබලා ජීවත් වෙන හදන එක. සමහර විට අද කාලේ කියන ඩිජිටල් ඩිටොක්ස් වගේ දේවල් වල අන්තවාදී පැත්ත මේකට සමාන වෙන්න පුළුවන්. බුදුදහම මේ අන්ත දෙකම ප්‍රතික්ෂේප කරනවා. මූලාශ්‍රය හරි අපූර්ව තර්කයක් ගේනවා. රූප නොදැකීමෙන් නිවන් දකින්න පුළුවන් නම් උපතින් අන්ධය ඔක්කොම රහත් වෙලා ඉන්න එපයි. හ්ම් ඒක ඇත්ත. ඒත් එහෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රශ්නේ තියෙන්නේ රූප දැකීමේ නෙවෙයි. එසේනම් මධ්‍යම ප්‍රතිපදාව කුමක්ද? මේ අන්ත දෙකෙන් මිදිලා ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද? ඒකට තමයි ඉන්ද්‍රිය භාවනාව කියලා කියන්නේ. මෙතනදී අවධාරණය කරන්නේ රූප නොදැකීම ගැන නෙවෙයි, දකින ආකාරය ගැන. දකින ආකාරය විනාශ කිරීම ගැන හරියටම හරි. ඒ කියන්නේ ප්‍රියමනාප දෙයක් දැක්කම ඒකට ඇලෙන්නේ නැතුව අප්‍රිය දෙයක් දැක්කම ඒකට ගැටෙන්නේ නැතුව සිත කිලිටි කරගන්නේ නැතුව ඒ දෙස මැදහත්ව බලීම හැකියාව පුරුදු කර ගැනීම ඇත්ත. නූතන ගිහි ජීවිතයේදී නිරන්තර උත්තේජන මැද මේක කරන එක අමාරුයි. ඒ නිසා තමයි මූලාශ්‍රය සඳහන් වෙන්නේ ආරණ්‍යයක් වගේ සරල නිස්කලංක තැනකට යාම මේ ඉන්ද්‍රිය සංවරයට ලොකු උපකාරයක් වෙනවා කියලා. ඒක පැනලා යාමක්වත් අන්තවාදයක්වත් නෙවෙයි. පුහුණුව සඳහා සුදුසු පරිසරයක් හදා ගැනීමක්. ඔව්. සපය තැනක් සපයා ගැනීමක්. ඒක හොඩ පැහැදිලි කිරීමක්. එතකොට මෙදහත් බව පුරුදු කරන්න නම් අර රූපයක් දැක ගමන්ම සිතේ ඇතුලේ සිද්ධ වෙන ක්‍රියාවලිය හරියටම අඳුර ගන්න ඕනේ නේද? මුලාශ්‍රය ඒ ගැන විස්තර වෙන්නේ කොහොමද? සාමාන්‍ය දැකීමක් තෘෂ්ණාවක් බවට පත්වෙන ක්ෂණික ක්‍රියාවලිය මොකද්ද? මෙන්න මේක තමයි මුළු විග්‍රහයම හදවත. ඒක හරිම සියුම් ෂණිකව සිදුවෙන පියවර කිහිපයක ක්‍රියාවලියක්. පළමු වෙන්න තමයි ස්පර්ශය. පාලියෙන් කියනවා නම් පස්ස නැත්තම් සම්පස්ස. මේක නිකම්ම ඇහෙට රූපයක් ගැටෙනවා වගේ සරල දෙයක් නෙවෙයි. මූලාශ්‍රය කියනවා මේක ඇස, රූපය සහ ඒ දෙක නිසා ඇතිවෙන විඥානය කියන තුනම එකට එකතු වීමක් කියන. ඒක ඊටා සංකීර්ණ ගැඹුරු මානසික ක්‍රියාවලියක ආරම්භය. හරි. ඒ මානසික ස්පර්ශය ඇති වුණාට පස්සේ මොකද වෙන්නේ? ඒ ස්පර්ශය නිසා ඡනික වූ වේදනාවක් හටගන්නවා. ඒ කියන්නේ සැප, දුක් හෝ ඒ දෙකම නැති උපේක්ෂා සහගත හැඟීමක්. මේකත් ගොඩක් වෙලාවට අපිට පාලනය කරන්න බැරි ස්වයංක්‍රීයව සිදුවෙන දෙයක්. ඊළඟ පියවර තමයි තීරණාත්මකම තැන. ඒ තමයි සංඥාව. එහෙම නැත්නම් සංඥා. සංඥාව. ඒ කියන්නේ perceptionද? ඔව්. ඒත් ඒක ඊට වඩා ගැඹුරුයි. මූලාශ්‍රය මේක පැහැදිලි කරන්නේ හරි අපූර්ව උපමාවකින්. අපේ මනස නිරන්තරයෙන් වෙනස් වෙමින් පවතින සැබෑ අත්දැකීම, ඒ කියන්නේ අර රූපය, ඒක ඒ විදිහටම ගබඩා කරගන්නේ නැහැ. ඒ වෙනුවට ඒ අත්දැකීමෙන් Tamanට වැදගත් සලකුණක්. එහෙම නැත්නම් නිමිත්තක් විතරක් හදාගෙන ගබඩා කරගන්නව. හරියට වඩුවෙක් ලියක Tamanට ඕන තැන කපන්න සලකුණක් ගහනවා වගේ. අපිට පස්සේ මතක තියෙන්නේ අර සලකුණ විතරයි. ඇත්තටම සිදුවුණු වෙනස් වෙමින් තවති අත්දැකීම නෙවෙයි. ඉන්න ඉන්න. ඒ කියන්නේ මගේ මතකය කියන්නේ ඇත්තටම උන දේ නෙවෙයි මම ඒකෙන් හදාගත්ත සටහනක් ලේබල් එකක් විතරයි කියන එකද. ඒක නම් හිතාගන්නත් අමාරුයි. ඒකෙන් පැහැදිලි වෙනවා ඇයි එකම සිදුවීම දෙන්නෙක්ට මතක තියෙන සම්පූර්ණයම වෙනස් විදි දෙකකට කියලා. හරියටම හරි. අන්න ඒක තමයි කාරණය. ඊට පස්සේ වෙන්නේ මොකද්ද? අර ගබඩා කරගත්ත සංඥා කියන සලකුණු පදනම් කරගෙන මනස සංස්කාර නිර්මාණය කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ සිතුවිලි, සැලසුම්, චේතනා හදන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ බුදු වීමේදී දැක්කා කියන ගේ හදන වඩුවා එහෙම නැත්නම් ගහකාරක කියලා හඳුන්වන්නේ අන්නේ සංස්කාර ක්‍රියාවලියට. ඒ වඩුවා ගෙවල් හදන්නේ. ඒ කියන්නේ අපේ අනාගත ක්‍රියා සහ සිතුවිලි නිර්මාණය කරන්නේ පරණ සංඥා කියන සැලසුම් පාවිච්චි කරලා. මේක හරිම ගැඹුරුයි. ඉතින් එදිනෙදා ගිහි ජීවිතයේ ඉන්න කෙනෙක්ට මේ ස්පර්ශය, වේදනාව, සංඥාව, සංස්කාර කියන ක්‍රියාවලිය තේරුම් අරගෙන ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කොහොමද? මූලාශ්‍රයේ ඒකට ප්‍රායෝගික උපදෙස් ක්‍රමවේද තියෙනවද? ඔව්. ඊටාම ප්‍රායෝගික පියවරෙන් පියවර අනුගමනය කරන්න පුළුවන් උපදෙස් කීපයක්ම තියෙනවා. පළවෙනි එක තමයි ඔත්තුකරුවාගේ උපමාව. මූලාශ්‍රය කියනෝ ඔත්තුකරුවෙක් සතුරු කැඳවුරක් දිහා දුරින්දන් බලාගෙන ඉන්න වගේ තමන්ගෙම සිත දෙස බලාගෙන ඉන්න ඕන කියලා. සතුරා ඒ කියන්නේ තෘෂ්ණාව හටගන්නේ කොතනද? läගුම් ගන්නෙ කොතනද? කොයි දොරටුවෙන්ද ඇතුල් වෙන්නේ කියලා නිරීක්ෂණය කරන්න ඕන. මේක තමයි විපස්සනාවේ ආරම්භය. ඒ නිරීක්ෂණය කරන අතරතුර ඒ ක්‍රියාවලියට මැදිහත් වෙන්න ඉර නවත්තන්න කරන්න පුළුවන් දෙයක් තියනවද? අනිවාර්යෙන්ම. ඒකට තමයි සතිය පිහිටුවීම කියන්නේ. උදාහරණයක් විදිහට රූපයක් දකිනකොට අර ස්වයංක්‍රීයව වේදනාව, සංඥාව, සංස්කාරය විදියට තෘෂ්ණාව ඇති වෙන ක්‍රියාවලිය පටන් ගන්න කලින් දකිනවා, දකිනවා කියලා සිතින් සටහන් කරගන්න පුළුවන් ඒ වේගවත් ක්‍රියාවලිය අතරට අපිට පුංචි පරතරයක් ඇතුළත් කරන්න පුළුවන් වෙනවා. ඒක හරියට වේගයෙන් දුවන වාහනයකට බ්‍රේක් එකක් දෙනවා වගේ. ආ ඒ පරතරය තුලේ ඔව් ඒ පුංචි මොහොතදී අපිට තෝරා ගැනීමක් කරන්න අවස්ථාව ලැබෙනවා තෘෂ්ණාවට ඉඩ දෙනවද නැද්ද කියලා තව දෙයක් මූලාශ්‍රයේ තියෙනව උපදි තේයුම් ගැනීම ගැන. ඒක මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද? උපදි කියන්නේ මොකද්ද? උපදි කියන්නේ හරිම වැදගත් සංකල්පයක්. සරලවම කිව්වොත් ඒ කියන්නේ අපේ ආත්ම අභිමානය, අපේ වටිනාකම්, මගේ කියලා අපි තදින් අල්ලගෙන ඉන්න දේවල්, අපේ අනන්‍යතාවය, අපි බාහිර ලෝකයක් එක්ක ගැටෙන්නේ මේ උපදි හරහා. මූලාශ්‍රය පැහැදිලි කරනවා කවුරුවරි අපහාසයක් කරාම අපිට රිදෙන්නේ ඒ අපහාසය අපේ ගෞරවය නැමැති උපදියට වැදුනමයි කියලා. මට මතකයේ දවසක් සුළු දෙයකට මට ඔන්චන් තරහ ගියා. පස්සේ කල්පනා කරද්දි තේරුනේ ඒ සිද්ධ මගේ දක්ෂකම කියන උපදියට තමයි කිලිල්ම වැදිලා තියෙන්නේ. විපස්සනාවෙන් කෙරෙන්නේ මෙන්න මේ ගැඹුරු බැඳීම් මේ උපදි එකින් එක අඳුරගෙන ඒවායේ යථා ස්වභාවය අවබෝධ කරගෙන ඒවා අභියෝගයට ලක් කිරීම. එතකොට මේ හැමදේම පටන් ගන්න ඕන කෙනෙක්ද භාවනාවට අලුත් කෙනෙක්ද මූලාශ්‍රය දෙන විශේෂ උපදේශක් තියෙනවද මේ සියුම් මානසික ක්‍රියාවලින් ඉතානවන ප්‍රශ්නයක්. ඔව් මූලාශ්‍රය ක්‍රමානුකූල මාවතක් ගැන අවධාරණය කරනවා. එකපාරටම මේ සියුම් දේවල් අල්ලගන්න යන්න එපා කියනවා. ඒ වෙනුවට භාවනාව ආරම්භයේදී ආනාපානයේ වෙන ශරීරය හා සම්බන්ධ ඒ කියන්නේ කය සහ පහස ස්පර්ශය කියන දෙයට සම්බන්ධ අරමුණකින් පටන් ගැනීම වැදගත් බව කියනවා. මොකද ඒක ගොරෝසුයි අල්ලගන්න ලේසි. හරියටම හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා කියන එක කාටද දැනෙන දෙයක්. එතනින් මනස එකඟ කරගෙන සතිය පුරුදු කරගෙන ඒ ලැබෙන අත්දැකීම් පාවිච්චි කරලා පසුව වේදනාව සංඥා සංස්කාර වගේ සියුම් මානසික ක්‍රියාවල නිරීක්ෂණයට යොමු වෙන්න පුළුවන්. ඒක තමයි ක්‍රමානුකූල ප්‍රායෝගික පිළිවෙත. එසේනම් අද අපේ මේ දීර්ඝ විමසුමෙන් පැහැදිලි වෙන ප්‍රධානම කරුණ තමයි තෘෂ්ණාව ඇතිකරන යාන්ත්‍රණයම. ඒ කියන්නේ ස්පර්ශය, වේදනාව, සංඥාව, සංස්කාර කියන මේ ක්‍රියාවලියම සතියෙන් යුතුව, නුවණින් යුතුව නිරීක්ෂණය කළ විට එය නැති වී යාමටත් හේතු වන බව. අර මුලින් කිව්වා වගේ වස සහ ඔසුව දෙකම එකම තැනකින් එකම ක්‍රියාවලියකින් ලැබෙනවා. හරියටම. සමුදය එනම් හට ගැනීම සහ නිරෝධය එනම් නැතිවීම කියන්නේ එකම කාසිය දෙපැත්ත. එක පැත්තක් හරියට තේරුම් ගන්නකොට අනෙක් පැත්තත් ඉබේම හෙළිදරව් වෙනවා. මූලාශ්‍රය කියවෙන විදිහට තෘෂ්ණාව උපදින තැන් ටිකමයි තෘෂ්ණාව නැති වී යන තැන් ටිකත් වෙන්නේ. මේ නිසා නිවන කියන්නේ මැරිලා කොහේ හරි යන්නේකක්වත් දුරස්ත ඉලක්කයක්වත් නෙවෙයි. දුරස්ත ඉලක්කයක්වත් නෙවෙයි. මේ මොහොතේ තමන් තුරම අත්දැකිය හැකි යථාර්ථයක් බවට පත්වෙනවා. අවසාන වශයෙන් සිතන්නට යමක් හිතුරු කරනවා නම් මූලාශ්‍රයේ විස්තර වෙන විදිහට අපේ ලෝකය අපේ අත්දැකීම් නිර්මාණය කරන මේ වඩුවා එහෙම නැත්නම් සංස්කාර හැම විටම ක්‍රියාත්මක වෙන්නේ පරණ සංඥා කියන සැලසුම් සහ සලකුණු අනුව. අපි මේ වඩුවාට අලුත් සැලසුම් දීම. ඒ කියන්නේ සංඥාවෙන් සංස්කාර ඇතිවන ස්වයංක්‍රීය ක්‍රියාවලිය සතිය පිහිටුවලා මොහතකට නැවතුවත් මොකද වෙන්නේ? සැබෑ අත්දැකීම ඒ කියන්නේ සලකුණු නොගෙසූ නාමකරණය නොකළ හොඳ හෝ නරක කියා ලේබල් නොකළ යථාර්ථය ඒ තිබෙන ආකාරයම මොහොතක් නිරීක්ෂණය කළොත් ඒ මොහොතේ දැනෙන හැඟීම කොයි වගේ එකක් වෙයිද අපේ ලෝකේ පිරීලා තියෙනේ නිතරම අපේ අවධානය ඇදගන්න දේවල් වලින් ඇසට කනට හරිම ප්‍රියයි ඒක හරියට ලොකු සාදයක් වගේ නේද හැමතැනම ලස්සන දේවල් රසවත් දේවල් නමුත් හිතන්න අපිව ඒ සාදයටම බැඳලා තියෙන දේවල්ම ඒකින් එළියට යන දොරට ඕනත් කොහොමද? අද අපි කතා කරන්න යන්නේ හරියටම ওই අදහස ගැන ටිකක් ගැඹුරට අපි මේකට පදනම් කරගන්නේ මහා සතිපට්ඨාන සූත්‍රය. ඒක පදනම් කරගෙන පූජ්‍ය උඩීරීගම ධම්මජීව ස්වාමින් වහන්සේ පවත්වපු දේශනා මාලාවක්. මේකෙදි තෘෂ්ණාව, ඒ කියන්නේ මේ ඇලීම සහ ඒක නැතිවෙන හැටි, Nirodha ගැන හරිම පැහැදිලි විග්‍රහයක් තියෙනවා. ඕ ගොඩාක් වෙලාවට මේ වගේ මාතෘකා කතා කරද්දි හිතෙන්නේ ලෝකය ඇතෑරලා කැලටියන්න ඕන වගේ දෙයක් නේ. ඒත් අපේ අරමුණ ඒක නෙවෙයි. මේ ලෝකේ ප්‍රතික්ෂේප කරන්නේ නැතුව ඒක ඇතුළේම ඉඳගෙන මේ තෘෂ්ණාව කියන දේ වැඩ කරන හැටි තේරුම් ගන්න එක. හරියටම විශේෂයෙන්ම නූතන ගිහි ජීවිතයට මේක කොහොමද ගලපගන්නේ කියන එක පුදුමේ කියන්නේ මූලාශ්‍රය කියවෙනවා තෘෂ්ණාව හැදෙන තැනමයි ඒක නැති වෙන තැනක් තියෙන්නේ කියලා. ඒ කියන්නේ ප්‍රශ්නයක් විදිහට විතරක් නෙවෙයි විසඳුමත් ප්‍රශ්නේ ඇතුළෙම හැංගිලා තියෙනවා වගේ. හොව්. හරියට අගුලක් වගේ. අගුල හදපු ලෝහයෙන්ම තමයි යතුරත් හදලා තියෙන්නේ. ඒක හොඳ උපමාවක්. හොඳයි එහෙනම් අපි මුලින්ම මේ සතුරා හරියටම කවුද කියලා හඳුනාගමු. මූලාශ්‍රවල කියවෙන්නේ තෘෂ්ණාව නරකයි කියලා විතරක් නෙමෙයි. ඒක තියෙන තැනේ හරියටම පෙන්වා දෙනවා. මොකද්ද මේ ලෝකේ ප්‍රිය රූප වූ සාත රූප වූ දේවල් කියන්නේ? ඒ කියන්නේ අපි ඇලෙන්නේ මොන විටද? හ්ම්. ඒක හරිම සවිස්තරාත්මක ලයිස්තුවක්. ඒක පටන් ගන්න අපේ ශරීරයෙන්මයි. ඇස, කන, නාසය, දිව, කය, මනස. අපේ ඉන්ද්‍රියන් 6. අපේ දොරටු 6. ඔව්. ඊළඟට ඒ ඉන්ද්‍රියන්ට හමු වෙන දේවල්. රූප, ශබ්ද, ගඳ සුවඳ, රස, ස්පර්ශ සහ හිතට එන අදහස්. එතනින් නතර වෙන්නෙත් නේ. ඊට පස්සේ ඒ දෙක එකතු වෙලා හටගන්නා විඥානය, ස්පර්ශය, වේදනාව. සරලවම කිව්වොත් අපි මම සහ මගේ ලෝකය කියලා හිතන හැම අත්දැකීමක්ම තෘෂ්ණාවට läගුම් ගන්න පුරුවන් තැනක්. ඒ කියන්නේ හැම තැනම ඒක ටිකක් අධෛර්යමත් කරන දෙයක් වගේ. එතකොට මේකෙන් ගැලවෙන්න පටන් ගන්නෙ කොහොමද? මොකද්ද පළවෙනි පියවර? මූලාශ්‍රය දාණයෙන් සහ ශීලයෙන් පටන් ගන්න මාර්ගයක් ගැන කියවනවානේ. දේවල් අත්හැරීමෙන් මේකට ලැබෙන උදව්ව මොකක්ද? ඒක තමයි අත්තරීමේ පළවෙනි පුහුණුව. වස්තු දානය කියන්නේ හරියට පුහුණු පිට්ටනියක් වගේ. තම නාසාවෙන් තියාගෙන ඉන්න දෙයක් තව කෙනෙකුට දීමෙන් අපි අර අල්ලගෙන සිටීම කියන මානසික පුරුද්ද ටිකක් ලිහිල් කරනවා. නමුත් මූලාශ්‍රයේ ඊටත් වඩා ගැඹුරු දෙයක් පෙන්වා දෙනවා. ඒ තමයි අබේ දානය. ඒක ශීලයේ සමග ඊට තදින් බැඳිලා තියෙන්නේ. අබේ දානය. ඒක ටිකක් නුහුරුයි. මං හිතුවේ දානය කිව්වම දෙයක් දෙන එක විතරයි කියලා. කොහොමද අබය එහෙම නැත්නම් බියෙන් තොර බව දානයක් වෙන්නේ? උදාහරණයක් විදියක මම සොරකම් නොකර ඉන්න එක තව කෙනෙක්ට දෙන දානයක් වෙන්නේ කොහොමද? හරිම හොඳ ප්‍රශ්නයක්. හිතන්න සමාජය හැමෝම තීරණය කරනවා අද ඉඳන් කවුරුත් හොරකම් කරන්නේ නැහැ කියලා. එතකොට ඔබට gedara dora වහන්නේ නැතු වෙන්න පුරවන් නේද? ඔව්, බයක් නැතුව පාරේ යන්න පුළුවන්. අන්නේ ඒකයි අබේ දාණය කියන්නේ. අපි සතුන් මෙරීමේ, සොරකම් කිරීමෙන්, බොරු කීමෙන් වළකිනකොට අපි අනිත් අයට බියෙන් තොරව ජීවත් වෙන්න පරිසරයක් හදනවා. ඒ වගේම අපි අපේම මනසේ තියෙන ගොරෝසු මට්ටමේ කෙලෙස්, වීතික්කම කෙලෙස් නැති කරනවා. ඒක හරියට යුද්ධයකට යන්න කලින් යුද පිටියේ තියෙන ලොකු බාධක අයින් කරනවා වගේ වැඩක්. ඊට පස්සේ තමයි සියුම් සටනට, ඒ කියන්නේ භාවනාවට මනස සූදානම් වෙන්නේ. හරියටම මෙතනදී වෙන්නේ ආයුධ අරගෙන ගිහින් සටන් කරන එක නෙවෙයි. වෙස්වලාගෙන ගිහින් සතුරාගේ හැම ක්‍රියාවක්ම හැම ගනුදෙනුවක්ම කවුද එන්න යන්නේ කියලා කිසිම කලබලයක් නැතුව නිරීක්ෂණය කරනවා. ප්‍රධානම දේ තෘෂ්ණාව හටගන්නා හැටි සහය ලැබුම් ගන්නා තැන් දැකීමයි. බලෙන් යටපත් කරන එක නෙමෙයි. මූලාශ්‍රයෙන් මේකට හොඳම උදාහරණ විදිහට පාවිච්චි කරන්නේ ඇස්. මොකද ඇස් අපේ ප්‍රබලම ඉන්ද්‍රියනේ. ඔව්. ඇස තමයි ප්‍රධානම දුරටුව. ඉකින් මේ සම්බන්ධයෙන් මිනිස්සු අනුගමනය කරන වැරදි ක්‍රම දෙකක් ගැනත් පැහැදිලි කරනවා. මොනවද ඒ වැරදි ක්‍රම දෙක? එකක් තමයි රූප සම්පූර්ණයෙන්ම ආස්වාදය කිරීම. ඒකට කියනවා දස්සන කාමය කියලා. ඒ කියන්නේ ලස්සන දේවල් බලන්නම තනින් තනට යනවා, නිතරම ඇස පිනවන්න උත්සාහ කරනවා. අනික තමයි අනිත් අන්තිය වෙන්නේ නැති. ඔව්. රූප දැක්කොත්නේ ප්‍රශ්නේ. එනිසා මම බලන්නේ නෑ කියලා ඇස් බැඳගෙන වගේ ඉන්න හදන එක. මූලාශ්‍රය පැහැදිලිව කියනා ඒ දෙකම අන්තවාදී සහ අසාර්ථක ක්‍රම කියලා. ඇස් නොපෙනෙන කෙනෙක් රහත් වෙලා නැත්නම් ඒකෙන්ම පැහැදිලි ඇස් පේන්නේ නැති එක නෙවෙයි විසඳුම කියලා. මේ ක්‍රමය මොකක්ද? බලන්නෙත් නැතුව නෙවෙයි බැලුවම ඇලෙන්නෙත් නැතුව ඉන්නේ කොහමද? ඒකට තමයි කියන්නේ ඉන්ද්‍රිය භාවනාව කියලා. ඒ කියන්නේ භාවනාව තුළින් ඉන්ද්‍රිය සංවර කර ගැනීම. මේකෙදි දකින දේ නැවත්‍රිම නෙවෙයි කරන්නේ දකින දේ දකිමින්ම සිහියෙන් යුතුව ඒ ක්‍රියාවලියට හසු නොවි බලාගෙන ඉන්න එක. උදාහරණයක් විදිහට ලස්සන මලක් දැක්කම ආ ලස්සනයි කියලා හිතේ හටගන්න ඒ ප්‍රියජනක හැඟීම, ඒ කියන්නේ මනාපය. ඒක මලේ තියෙන දෙයක් නෙවෙයි. හරියටම. ඒක මලේ තියෙන ගුණයක් විදියට නෙවෙයි, තමන්ගේ මනසේ ඒ මොහොතේ හටගත්තු සිදුවීමක් විදියට නිරීක්ෂණය කරනවා. ඒ වගේම අප්‍රසන්න දෙයක් දැක්කම හටගන්න අප්‍රිය හැඟීමත්, අමනාපයත් එහෙමමයි. අපි ඒ හැඟීම් වලට ප්‍රතිචාර දක්වන්නේ නැතුව ඒක සිදුවෙන හැකි නාට්‍යයක් බලනවා වගේ බලාගෙන ඉන්නවා. හරි. මෙතන තමයි මට අනුව කතාවේ ගැඹුරුම සහ පුදුම හිතෙනම තැනට අපි එන්නේ. මූලාශ්‍රයට අනුව තෘෂ්ණාව හටගන්නා ඇස, රූපය, කන, සද්දය අර මුළු ලයිස්තුවම තමයි තෘෂ්ණාව නැති වී යන තැනත්. ඒක සම්පූර්ණයෙන්ම පරස්පර විරෝධී දෙයක් වගේ. ඇයි අපිව හසු කරගන්න දේවල් වලින් ඈත් වෙන්න ඕනේ නැත්තේ? ඒක තමයි බුදුදහමේ තියෙන ගැඹුරුම අවබෝධයක්. ප්‍රශ්නය තුලමයි විසඳුම තියෙන්නේ. හරියට කඩපත් ප්‍රතිබිම්බයක් වගේ. අපි නිවන කියලා වෙනම තැනක් වෙනම ලෝකයක් හොයන්න අවශ්‍ය නැහැ. නිදහස තියෙන්නේ මෙතනම මේ අපි ලබන අත්දැකීම තුලමයි. වෙනස් වෙන්න ඕන අත්දැකීම නෙමෙයි ඒ දෙස බලන විදිය. මූලාශ්‍රයේ pāli වචන වලින්ම කියනවා නම් තෘෂ්ණාව හටගැනීමේ ක්‍රියාවලිය උපජ්ජමානා උපජ්ජතිනම් ඒ කියන්නේ යම් තැනක උපදීද යම් තැනක ලැබුම් ගනීද? ඔව්. ඒක නැති වී ක්‍රියාවලිය නිරුජ්‍යමාන නිරුජ්‍යති වෙන්නේත් ඒ ස්ථානයමයි. ඒ කියන්නේ අපි දුවලා හැංගෙන්න ඕනේ නැහැ. අපි ඉන්න තැනමයි වැඩේ තියෙන්නේ. ඒත් එහෙමනම් ඇයි අපි මේකට මෙච්චර ලේසියෙන් හසු වෙන්නේ? විසඳුම ඇස්පැන අපිට තියෙද්දිත් ඇයි අපි ඒක දකින්නේ නැත්තේ? මූලාශ්‍රය ඊළඟට මනසේ ක්‍රියාකාරීත්වය ගැන හරිම සියුම් විග්‍රහයකට යනෝ නේද? සංඥාව කියන තැනින් පටන් අරන්. ඔව්. එහි කියවෙනවා අපි ඇත්තටම යථාර්ථය ඒ විදිහට මතක තියාගන්නේ නැහැ කියලා. මොකක්ද ඒකේ තීරුම? යථාර්ථය කියන්නේ හැම මොහොතකම වෙනස් වෙන ගලාගෙන යන ගඟක් වගේ. ඒ ගලා ඒ විදිහටම අපේ මතකයේ ගබඩා කරන්න බෑ. ඒ නිසා මනස හරිම කපටි වැඩක් කරනවා. ඒ ගලා යන යථාර්ථයෙන් නිශ්චල ඡායාරූප වගේ ස්ථාවර සලකුණු එවත් සංඥා එහෙම නැත්නම් නිමිති නිර්මාණය කරගන්නවා. අපිට ඇත්තට මතක තියෙන සිදුවීම නෙවෙයි සිදුවීම ගැන අපි අපේ හිතේ හදාගත්තු ඒ සංඥාව. වැදගත්ම දේ අපි මේ සංඥා හදාගන්නේ අපේ කැමැත්ත අනුවයි. අපිට ප්‍රිය දේවල් තමයි අපි සලකුණු කරගන්නේ. ආ ඒක හරියට රසවත් කෑම වේලක් ඒ මොහොතේ රස විඳිනවා වෙනුවට ඒකේ ෆොටෝ එකක් අරගෙන පස්සේ ඒ රසය මතක් කරන්නම වෙනුවට අර ෆොටෝ එක දිහා බලලා සතුටු වෙනවා වගේ වැඩක්. අපි මතක් කරන්නේ ඇත්ත අත්දැකීම නෙවෙයි ඒකේ ස්ථාවර ප්‍රතිරූපයක්. ඊටම හොඳ උපමාවක්. හරියට මේක තමයි වෙන්නේ. ඊළඟට වෙන්නේ ඊටත් වඩා ගැඹුරු දෙයක්. අර සංඥාව හෙවත් ෆොටෝ එක පදනම් කරගෙන තමයි අපි අපේ සැලසුම් කතන්දර සහ විනිශ්චයන් ගොඩනගන්නේ. මේකට තමයි සංස්කාර කියලා කියන්නේ. දුක නැමැති ගේ හදන වඩුව කියලාත් කියනව නේද? ඔව් හරියටම. මේක අන්ධ බලවේගයක් වගේ. තමන් ගත්ත වැරදි නිශ්චල සංඥාමද පදනම් වෙලා ඒවා නිවැරදි කියලා ඔප්පු කරන්න අපේ යථාර්ථය මොහොතින් මොහොත ගොඩනගනවා. ඒක ටිකක් භයානකයි වගේ. ඒ කියන්නේ අපි ඇතුලේ ඉන්න අන්දවඩුවෙක් වැරදි සැලසුම් පාවිච්චි කරලා අපි ජීවත් වෙන දුක්ඛිත ගේ හදනවා. ඉතින් මේ ඉගැන්වීම් ප්‍රායෝගිකව අත්හදා බලන්න කැමති කෙනෙක්ට කොහොමද පාවිච්චි කරන්න පුළුවන්? මේ වඩුවාගේ වැඩ නවත්තන්නේ කොහොමද? ආනාපාන සති භාවනාව ගැන සඳහන් වෙනව නේද? ඔව්. ඒක හරිම සරල තැනකින් පටන් ගන්න. හුස්මෙහි භෞතික ස්පර්ශය කෙරෙහි අවධානය යොමු කිරීමෙන් අපි අර සංකල්ප, කතන්දර කියන ස්තරයෙන් මිදිලා දේවල් කෙලින්ව දකින්න පටන් ගන්නවා. මගේ හුස්ම කියන සංකල්පය, ඒ කියන්නේ පඤ්ඤත්‍ය වෙනුවට නාසයේ අගට දැනෙන නියම ස්පර්ශය එහි උණුසුම සිසිලස කියන වේදනාව ඒ කියන සංස්කාරයක් කෙලින්මත් විඳිනවා. ඒ කියන්නේ මම හුස්ම ගන්නවා කියන කතාව හිතනවා වෙනුවට නාසයගෙන් හැම යනකොට දැනෙන සියුම් කිති කෑවීම වගේ දෙයක් කිලින්ම දැනගන්න එක. එකක් කතාවක් අනික අමුදත්‍ය. හරියටම අපේ දුකිත ලෝකේ සම්පූර්ණයෙන්ම හැදිලා තින්නේ අර කතා වලින් අමුදත්ත වලින් නෙවෙයි භාවනාව කියන්නේ අර අමුදත්තත් එක්ක ඉන්න පුරුදු වෙන එක. හැබැයි එතනදිත් අභියෝගයක් එනවා. ඔව් මට තහන එතන ඒකයි. හුස්ම අල්ලගෙන ඉන්නවා ටික වෙලාවකින් ඒක සියුම් වෙලා සමහරවිට දැනෙන්නේ නැතුවම යනවා. එතකොට හිතෙනවා අයියෝ මගේ භාවනාව කැඩුනා මට අරමුණ නැති වුණා කියලා. එතනදි මොකක්ද ඇත්තරම වෙන්නේ? ඒක භාවනා කරන කෙනෙකුට ඊටාම වැදගත් කරුණා. සමාධියේ ගැඹුළු වන විට හුස්මෙහි ගොරෝසු ස්පර්ශය මැකි ගොස් ඊටා සියුම් දෙයක් බවට පත්වෙන්න. නැත්නම් සම්පූර්ණයෙන්ම නැති වියන්නත් පුළුවන්. ඒකට කියනවා අනිමිත්ත. ඒ කියන්නේ නිමිති රහිත තත්වයක් කියලා. නුපුහුණු මනස එතනදි කලබල වෙනවා. ඕ කලබල වෙනවා. නමුත් ඒක ඇත්තටම දියුණුවක්. ඒක හරියට මුලින් අල්ලගෙන හිටපු ලණුව අතහැරලා කිසිම ආධාරකයක් නැතුව පාවෙන්න ඉගෙන ගන්නවා වගේ. පුරුදු වෙන්න ඕන ගොරෝසු අරමුණක් නැතුව වුණත් ඒ දැනීම සමග ඒ ශාන්ත බව සමග රැඳී සිටින්න. ඒක ලොකු මානසික වෙනසක්. එතකොට මේ සියල්ලේ අවසාන ප්‍රතිඵලය කුමක්ද? මේ මාර්ගයේ යන කෙනෙකුට ලැබෙන්නේ කුමක්ද? අර අන්ධ වඩුවට මොකද වෙන්නේ? අවසානයේ තමයි බුදුන් වහන්සේ විසංඛාරගතං චිත්තං කියලා හැඳින්වූ තත්ත්වය. එනම් සංස්කාර වලින් ඈතර වූ සිතක්. මෙතනදී වෙන්නේ අර වඩුව හැවත් සංස්කාර හදන ක්‍රියාවලිය එලෙසින්ම දකිනවා. ඒ කියන්නේ වඩුව අඳුරේ වැඩ කරනවා නෙවෙයි ලයිට් එක දාලා Taman කරන දේ දකිනවා. Taman වැරදි සලසුම් පාවිච්චි කරලා දුකක් හදන බව දැක්කම එයා නිකම්බ වැඩේ නතර කරනවා ආයුධ බිම තියෙනවා. නමුත් තෘෂ්ණාව ඇලීම සහ භවය හටගන්නා දාමය පටන් ගන්නෙ නැහැ. ඒ தത്വෙට පත් වෙන්නේ කොහොමද? ඒකට එකපාර වෙන දෙයක්ද? ඒකට පත් වෙන්නේ විපස්සනා සම්මාදිට්ඨිය තුලින්. සියලු අත්දැකීම් ඒ කියන්නේ පෙනෙන, ඇසෙන, දැනෙන හැම දෙයක්ම අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියද අපක්ෂපාතීව කෙලින්ම දකිනවා. ඒක පොතේ තියෙන තර්කයක් නෙවෙයි සෘජු අත්දැකීමක් බටපත් වෙනවා. අවසාන පියවර තමයි ඒ දැක්ම කවදාවත් වෙනස් නොවන ස්ථාවර තත්වයකට. ඒ කියන්නේ මාර්ග සම්මාදිට්ඨියකට පත් කර ගැනීම. ඊට පස්සේ ආයේ කවදාවත් පරණ විදිහට අර අන්ධවඩුවා හදපු ගිය අතිලේ නම් ලෝකය දකින්න බැරි වෙනවා. බැරි වෙනවා හරියටම. දානේ වගේ සරල දෙයකින් පටන් අරන් මනසේ සියුම්ම ක්‍රියාකාරීත්ව දක්වා අපි හුඟක් දේවල් සාකච්ඡා කළා. මට හිතෙන විදිහට මෙහි හරය වෙන්නේ නිදහස තියෙන වෙන කොහෙවත් නෙවෙයි. අපි දකින, අසන, සිතන සෑම මොහොතකටම මුහුණ දෙන ආකාරය තුලමයි කියන එක. හරියටම අපිව බඳින ධම්මැලම තමයි අපිව නිදහස් කරන්නේත්. යතුරු හැංගිලා තියෙන්නේ අඟුලයට උලෙමයි. එනම් මේ සාකච්ඡාව අවසන් කරන්න කලින් තවදුරටත් සිතන්න යමක් ඉතිරි කරමු. අපේම චේතනාව හේවත් සංස්කාර, ඒ කියන්නේ අර අන්ධ වඩුවා අපේ ලෝකයේ ගොඩනගනවා විතරක් නෙවෙයි. එය විසින්ම ඒව පවත්වාගෙන යන අන්ධ බලවේගයක් කියලා අපි කතා කළා. ඔබ දැඩිව විශ්වාස කරන මතයක් හෝ අතාරින්න බැරි පුරුද්දක් ගැන මොහොතක් සිතන්න. ඒ මතය ගැන පමණක් නොවේ. ඒ මතයේ නිවැරදි බව මොහොතින් මොහොත තහවුරු කරන්නට, ඒ වෙනුවෙන් සටන් කරන්නට, ඇතුළතින්ම එන ඒ අන්ධ ශක්තිය, ඒ සංස්කාරය ගැනම විමසා බැලුවොත් ඔබට කුමක් පෙනේවිද? ඒ බලකිරීමෙන් එහා පැත්තේ ඇත්තේ කුමක්ද?